ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩසටහනේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සීලම දෙනා tempත් වෙලා සාදුකාරය පවතුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ජාතිපච්චයා ජරා මරණන්ති इति කෝපනේතං උත්තං තදානන්ද ඉමිනා පේතං පරියායේන වේදිතබ්බං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මම මේ පාලි පාඨය මාතුකා පාඨය උද්දෘත කරගත්තේ සර්වචන්හන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච වචිනා සූත්‍රයක් වෙන මහා නිදාන සූත්‍රයෙන් ඉතියේ මහා නිදාන සූත්‍රයේ සංග්‍රහ වෙලා තියෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඒ ප්‍රධාන වශයෙන්ම දීර්ඝ සූත්‍ර සඳහන් වෙන දීඝනිකායේ දෙවෙනි කොටසේ මේ මහා නිදාන සූත්‍රය සඳහන් වෙනවා ඒක සරුවච්චන් ආංශයේගේ මූලික ගැන්වීමක් වෙන පටිච්චසමුප්පාදයේ ඉදප්පච්චේතාවේ ධම්ම නියාමය ධම්මත්‍ත්‍ය පිළිබඳව විචිත දේශනාවක් සපේන වටිනා සූත්‍රයක්. ඒක සෑහෙන දිග සූත්‍රයක්. ඒ සූත්‍රයේ අනිකුත් ਸਰවඥ දේශිත පටිච්චසමුප්පාදයට වැඩිය යම් යම් අංශවලින් විස්තර තිබුණට සම්ප්‍රදාන කෝල දක්වන ද්වාදසාකාර දොළොස්සාකාරය ඉතන දකින්න හම්බ වෙන්නේ ඒකෙදී පුරුක් නමයක් විතරයි සර්වචාන්සි දේශනා කරන්නේ. නමුත් න්‍යායය ධම න්‍යාය විස්තර වෙනවා. ඉතින් මේ නවසීතන්ත ඕස්ට්‍රේලියානු ධර්ම චාරිකාවට කලින් මම කාගෙමුත් වගේ අහලා ඇරියා කාට හරි වගේ විලාවට පිළිසෙට ගැළපෙන ධර්ම මාතෘකා තියෙනවද කියලා ඒකෙදි විශේෂයෙන්ම මේ නවසීකන්ත කණ්ඩායම මේ සූත්‍රය තෝරලා තිබුණා අනිකුත් කණ්ඩායම් කියලා තිබුණා ස්වාමීන් වහන්සේ කැමති මාතෘකාවක යන්නේ කියලා. ඉතින් අපි පසුගිය දවස් 13ක් විතර වගේ ඒ නවසීලන්තේ පැවතිච්ච ඒ භාවනා වැඩමුළුවේදී මේ සූත්‍රය මුල් කරගෙන දේශනාවලියක් පැවැත්තුවා. ඒ අනුව මේ මහනිදාන සූත්‍රයේ මුල් වටය සර්වචනංශේ දේශනා කරන මුල් වටය સમાપ્ત වුණා. ඊට පස්සේ මේ සූත්‍රයේ දීර්ඝ සූත්‍රයක් වශයෙන් දෙවෙනි කොටස ඒකත් එක හරියට බැලුවාම පේන්නේ අර පළවෙනි එකම උද්දේශ නිर्देश ප්‍රතිනිर्देश වශයෙන් අර කියාර වෙන් කරලා දක්වන ටික දැන් නිर्देश වශයෙන් අරගෙන සර්වචනාංශයේ තව විස්තර වර්ගයක් සපයන වෙලාවක්. ඉතින් මට හිතුණා ඒ සූත්‍රයට කරන ගෞරවයක් වශයෙන් උත් ඒ ධර්මචාරිකාවේ දිගට යන ගලණයට තේමාවක් වශයෙන් උත් ඒ නවසීලන්තේ පටන් ගත්ත ඒ සූත්‍රය ඉතුරු ටික මෙහිදී පටන් අරගෙන කරමු කියලා. ඒ අනුව හඳුනා දීමේ අංගයක් වශයෙන් මුලින්ම මහානිදාන සූත්‍රේ පටන් ගන්න කෙනෙකුට දකින්න හම්බ වෙන්නේ සරුවචන් වහන්සේ සහ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමීන් වහන්සේත් අතර විච්ච දෙබසක් ඒ දෙබසට ප්‍රභාවය ආනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශයක් ඒ ප්‍රකාශයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ සර්වචනන්ස ළඟට ඇවිල්ලා මතක් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේ ඉදප්පච්චේතාවය පටිච්ච සමුප්පාදය ඉතාම ගැඹුරුයි ගැඹුරු බවක් පෙන ධර්මයක් ඒ වුණාට මට උත්තානක උත්තානකමේව කායති මට බොහොම පහසුවෙන් වැටෙන්න පටන් ගත්තා. මේ පටිසම්පාදාරය මට හොඳට පහසුවෙන් වැටෙන්න පටන් ගත්තා. ඒකට බුදුජානනාංශගේ ප්‍රතික්‍රියාව නැත්නම් ප්‍රතිචාරය කියන වචන වඩා හොඳයි. ඒකෙන් මතක් කරනවා මායේ මං ආනන්ද අවචය මායවන් ආනන්ද අවච ආනන්ද එහෙම කතා කරන්න එපා. එහෙම කතා කරන්න එපා මේ ඉදප්පච්චේතාවෙන තමයි පටිච්ච සමුප්පාදයේ ගම්බීරෝ ගම්බීරාව භාසෝ ගැඹුරුයි ගැඹුරු වගේ පේනවා මේන්න මේ ධර්මය මේ ධර්ම කොටාසය නොදන්න නිසා මේ ප්‍රජාව තන්තාකුලක ජාතා ගලා ගුලාගුන්දික ජාතා මුංජ බබ්බජ භූතා කියන විදිහට අවුලෙන් අවුලටපත් කරගෙන මේ සංසාරේ මේ අපාය මේ දුක්ගතිය ඉක්මව ගන්න බැරුව දඟලනවා ඒ නිසා ඒක එම ලීසියට වැටෙනවා කියලා හිතන්නේ නරකයි කියලා. ඉතින් ඒක අද කාලයටත් ගැලපෙන දෙයක් අන භාවනා කරගෙන යනකොට සමහර විටක අපිට මේක එක පුරුකක් බොහෝම ලස්සන විස්තර වශයෙන් වැටෙනවා. වැටෙනකොට ඒ කියන ඉති අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉදං නොහෝති කියන විදිහට මේ ඇති කල්ලි මේ වන්නේය මේ නැති මේ හට ගන්නා කල්ලි මේ හටගන්නේ කියන ධර්මතාවයේ බොහෝ විට අපිට ඒක පුරුකක් එළිය වැටලා දිස්නයක් දක්වලා තේදවත්ව පේනවා එතකොට ලොකු සතුටක් ඇති වෙන ඉඩ තියෙනවා එතකොට මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව එනත අද භාවනා ලෝකයේ පාවිච්චි කරන වචනයක් විදිහට කියනවා නම් මේ පච්ච පරිග්‍රහ ඥානෙ මට හොඳට වැටුණා කියලා අපි ප්‍රකාශ කරන වෙලාවල් එනවා. කමඨාන් සූත්‍ර කරන වෙලාවල් වල යෝගාවචර නතර කයිවාරු ගන්න වෙලාවල් වල කියවෙනවා. මේ කියුණාට බොරෝකුත් නෙමෙයි අතර. ඒ වෙන කෙනෙකුට වැඩිය ඒකේ භාවනාමය වශයෙන් එක පුරුකක් තිලිසිලා වැටෙනවා. නමුත් ධර්ම ස්වාමී වූ සරුවචන් වහන්සේ ඒක දිහා බලන්නේ වගේ පුංචි කොටහක් වැටුණාට අපිට එහෙම ප්‍රකාශ කරන්න අයිතියක් නැහැ සරුවචන් වහන්සේ ඇර ඉන් මෙපිට කෙනෙකුට ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද ස්වාමීන් වහන්සේට මේ දීපපණ විදෙන් පේනවා එම වැටුණාට එම මුළු ඉදප්පච්චේතාවය ගැන පටිච්චසමුපාදය ගැන ඒක මට හොඳට තේරෙනවා මම මේක දන්නවා කියලා කියන්න බෑ කියන එක. මේ විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාන් වහන්සේ අර කරන ප්‍රකාශය විග්‍රහ කරලා නැත්නම් විවේචනය කරලා සර්වචන් වහන්සේ සාමාන්‍ය ආගමික හැඟීමක් ඇතත් නැතත් ආධ්‍යාත්ම හැඟීමක් ඇතත් නැතත් ඕනම කෙනෙකුට පේන ඕලාරික දුක මේක දුක්ඛ දුක්ඛ වශයෙන් සමානලට පොත්වල සඳහන් කරලා තියෙනවා අදිමාත්‍ර දුක්ඛ කියන එකට සඳහන් කරලා තියෙනවා ඒකට නිදස්ස වශයෙන් ගිනහැර දක්වන ජරා ව්‍යාධි මරණ ජරාව ඒ කියන්නේ දි รา පත් වීම, ව්‍යාධිය, ලෙඩ දුකටපත් වීම, මරණය, සමහර විටක මේක ජරා මරණ කියලා සඳහන් කරනවා අපි ඔය සිංහලෙන් ජර මරණ දෙක කියලා කියන්නේ. පාලි ජර මරයක් උනේ කියලා කියන්නේ ඔය ජරා මරණ දෙකෙන් ආපු වචනයක්. ඒ දෙක පටන් අරගෙන ඒ ਸਰවචනාංශේ ඒ ජරා මරණ දෙකට හේතුව පෙන්වන්න ආනන්ද සාංශින් අහනවා ජාතිය නැත්තම් ජරා මරණයක් වෙනවද කියලා. කුප්පත්තියක් නැත්තම් ජරාවක් මරණයක් සිද්ධ වෙනවද කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ නෑ කියලා උත්තරයක් දෙනවා. ඒක නෑ. යමක් හටගත්තේ නැත්තම් හටගත්තේ නැති දෙයක දිලා යමක් හෝ මරණයක් සිද්ධ වෙන්නේ නෑ කියලා. ඉතින් ඒක මේ වැලු වැල්මට ඉතින් බොහොම සරල එහෙම නැත්නම් ප්‍රසිද්ධ ප්‍රකාශයක් වගේ පෙනුනට ඒ සංසාර චක්‍රයේ එහෙම නැත්නම් පරිසම්පාදයේ අඳුනා ගැනීම ඉතාම වැදගත් සම්දිස්ථානයක් වෙනවා. ඒ ජරාවට සහ මරණයට හේතුව උපත්ති බව නැති තේරුම් නොගැනීම. ඒ කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන මන තිරසනට කතා කරන්න පුළුවන් නම් තිරසනත් කියාවි. මොන ආගමේ කෙනෙකුට වුණත් ඒ ජරා ව්‍යාධි මරණය ඊ타ත්ම නොදැරිය හැකි මට්ටමේ අතිමාත්‍ර දුක්. ඉතින් ලෝකේ හටගත්ත දවසේ ඉඳලා අද වෙනකම් කොච්චර මනුස්ස වර්ගයා ඉපදිලා මැරලා ගියත් කිසියම් කෙනෙක් දන්නේ නැහැ මේ ජරාවට මරණට හේතු උප්පත්තිය. ඒකයි මේ කවදා දවසක් එයිද කියලා හිතෙනවා. දොස්තර කෙනෙක් මරණ සාතිකයේට මරණයට හේතු උප්පත්ති කියලා ලියන්නේ. කවදාකවත් කියන්නේ. මරණයට හේතුව ඒ විශාල වචන රාශියක් දානවා. අරක නිසයි මැරුණ මේක නිසයි මැරුණේ මේ නානා විදිහට නඩු. කවම කවදාකවත් මේ වගේ දෙයක් අහලා පරතෝഘോഷයට යටවත් නැති කෙනෙක් කවදාකවත් හිතන්නේ අපිට මේ දි รา පත් වීම ව්‍යාධිය මරණය මරණයට හේතුව නැත්නම් අත්‍යන්ත හේතුව ආසන්නම කාරණේ જાතිය කියලා පිළිගන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ ජරා ව්‍යාධි මරණයට පත් වෙච්චාම මනුෂ්‍යයන්ට ඇති වෙන ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස වලදී ඒ අන් විලාප දෙනකොට කවදාකවත් ඒ ජරා ව්‍යාධි මරණයට හේතුව කියන එක ව්‍යාධි මරණයට හේතුව ජරාව කියන එක හීනකින්වත් හිතන්නේ අපි නිතරම කල්පනා කරන්නේ මේ ජරා ව්‍යාධි මරණ නැති වෙන්න ඕනේ ඇති වුණා නම් ඒ කාට හරි හේතු කරන්න හදනවා මිස ඒක ඉදප්පච්චේතාවයේ කියන පටිච්චසමුප්පාදයකට හෝ ඒකෙතු ඒකෙදිත් මේ ਸਰවචනාංශෙ පෙන්වන විදිහේ જાතියකට ඒක කියලා දුන්නත් තේරුම් ගන්න අමාරුයි. ඉතින් ඒක නිසා භාවනා කරන කෙනෙකුට මේක මේ මට්ටමේ කියන්නේ සංසාර චක්‍රයේ එක වැදගත් මේ සම්දිස්ථානයක් වශයෙන් ඉදපච්චේතාවේට පටිච්චසමුප්පාදයට ධර්ම න්‍යායතාවේ තේරුම් ගන්නට අංශයක් වශයෙන් සර්වචනාසයතන ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කරනවා මේ ජරා ව්‍යා ජරා ව්‍යාධි මරණ කියන මේ දෙයකට ආනන්ද යම් කිසි කෙනෙක් අහනවා නම් හේතුවක් තියනවාද කියලා ඔව් කියන්නේ කියලා. ඊට පස්සේ ඒක නහුවොත් එහෙම මේ ජරා ව්‍යාධි මරණට හේතුව කුමක්දයි කියලා ඒක જાති කියලා කියලා දෙන්න කියලා ආනන්ද හැමෝම කටපාඩම් කරනවා. ඉතින් ඒක අපිට මම හිතුවා මේ දේශනාවේදී අපි පසුගිය වතාවේ කරනකොටත් ඒක මේ මුල් කොටසෙදිත් අපි සම්බන්ධ කරගත්තා. මේකෙන් අපිට මේ භාවනා කරනකොටත් යම් යම් ඉඟි ටිකක් ගන්න පුළුවන්. අර වගේ තදබල අදිමාත්‍ර දුකකට නොයදුනත් භාවනාවේදී අරමුණක හටගන්න අරමුණක පැවැත්ම සහ අරමුණක ගෙවි යෑම මරණය කියන එක අරගෙන අර සම්මුති උප්පත්ති විපත් වීම සහ මරණය කියන එක පුංචි වශයෙන් දැක ගන්න ආරාධනාවක් පැති කර ගන්න පුළුවන්. එතකොට අපිට ඒ හරහා යම් ප්‍රමාණයකට ඒක සාක්ෂාත් කර ගන්න ලැබුණොත් අත්දැක ගන්න ලැබුණොත් අර ජාති ජරා ව්‍යාධි මරණ කියලා සම්මුතියටපත් වෙලා තියෙන එක ජීවිතයක સમાප්තිය ඒ ඊට පස්සේ ඊගා ජීවිතය හට ගැනීම හෝ ඒ સમાප්ත ජීවිතයම හට ගැනීම කියන එකටත් විශාල වශයෙන් සම්මුති වශයෙන් යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ පුරුක හිතනවට වැඩිය බොහොම ගැඹුරක් සහිත දෙයක් කොච්චර දුරට ඒක වැදගත් වෙනවද කියලා කියනවා නම් සර්වචන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරනකොට අවබෝධය ලැබපු එකම මිනිස්සයා වෙච්ච ඒ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ තමන්ගේ අවබෝධය ප්‍රකාශ කරේ යංකින්ච සමුතේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං මේ ලෝකේ යම්තාක් හටගන්නාසුළු ධර්මයක් වෙනවනම් ඒ සියල්ලම නැසී යන සුළුයි, ගෙවි යන සුළුයි කියන එක ඒ හරහත් පෙන්වන්නේ මේ හටගත්ත දේවල් වල ගෙවි යෑම, මිය යෑම, විපරිණාමයටපත් වීම දුකට හේතුවක් වගේම දුකෙන් ගැලවීමේ නිවන් මාර්ගිකුත් තියෙනවා. ඒක පිළිබඳව හොඳට ධර්ම අවබෝධයකින්, චින්තාමේ ඥානයකින්, භාවනාමේ වශයෙන් සතියෙන් සම්පජාඤ්ඤයෙන් බැලුවොත් ඒ තුළම සංසාරේ ගැට ගැහෙනවා වගේම සංසාරේ ලිහෙන හොඳ ඒ කියන්නේ ඒ ධාමයේ දුර්වල පුරුකක් විදිහට පහර දීලා ධාමේ කඩලා දාන්න පුළුවන්. ඒක තමයි අපිට එක පැත්තකින් පුළුවන් වෙන්නේ මේ මහනිදාන සූත්‍රයේ සඳහන් වෙන විදිහට ජාති ජරා ව්‍යාධි මරණ කියන විදිහට ජීවිතයේ ස්ථාන තුනක් විදිහට අරගන්න පුළුවන් උත්සාහ කරන බලන්න බලාපොරොත්තු වෙන්නේ ඒක මේ අරමුණක හට ගැනීම අරමුණක පැවැත්ම සහ අරමුණක ගෙවියාම කියන එකටත් සුත්‍ර වශයෙන් යොදලා බලන්න පුළුවන් ඒ නිසා භාවනා කරලා පුරුද්දක් ඇති කෙනෙකුට ඒ විදිහේ භාවනා කර්මතාන් සුද්ධ වීමකුත් මේකෙදී සිද්ධ වෙනවා ඒ වගේම එදිනදා ජීවිතේ අපි ඉෂාත බඳගෙන අඬන එහෙම නැත්නම් මේ මෙව්වට මේ පපුවේ අත් දෙක ගහගෙන අහසට අත් දික් කරගෙන අඬා වැටෙන ගතිවලක් තියෙන හාස්‍යය ඒකේ තියෙන විහිළුව ඒකේ තියෙන අපි මේ සත්‍යයට පිටුපාන ගතිය එහෙම නැත්නම් අපි කොච්චරක් මේ ආත්මවාදීවද කටයුතු කරන්න කියන එක මේ තේරුම් ගන්න පුළුවන් මේකේ තියෙන මේ කාරණා දෙක. ඒකෙදි මේ ජාතිපත්‍ය ජරා මරණම් කියනකොට ඒකෙදි මේ සමාජික වශයෙන් නැත්තම් අපි කියන මේ ආචාර ධර්ම පැත්තෙන් බැලුවොත් පොදුවේ මේ ජාති ජරා මරණ කියන මේ තුනෙන් ජාතිය සුබ සුඛ ආනන්දනීය හොඳ දෙයක් වශයෙන් උත් ජරාව මරණය අසුබ කාලකන්ණී අවාසනාවන්ත දුමංගලයක් විදිහට සලකන එක තමයි මෙතන තියෙන පටලයි. මේ ඔක්කොම එකම මල්ලේ තියෙන දේවල් ඒකෙදි මේ මිනිස්යාගේ අපි කියමු එක මේ සංස්කෘතිය කියලා හැදියාව කියලා එහෙම නැත්නම් මිනිස්යාගේ තියෙන සංඥා විපල්ලාස තමයි මේ එකම ජීවිතේ එකම සිද්ධි තුනක් අරගෙන එකක් සුබයක් අනේ හොඳයි අනේ වටිනවා කියලා මංගලයක් විදිහට සලකනවා ඒකම ඉතුරු පුරුක් දෙක අසුබයක් දුමංගලයක් කාහකණිකමක් විදිහට සලකනවා ඒ සලකුවට පස්සේ ඒකේ තියෙන විපිරියාසය ඒකේ තියෙන විපිරියාසය නිසා ඒක නාගේ හිත මුසුප්පුවටපත් වෙනවා ආල කලකොල භාවයටපත් වෙනවා මේ සරුවචන් වහන්සේ ඇත්තටම කියනවා නම් උප්පත්ති වශයෙන් ඉපදිච්ච මිනිසෙක් වශයෙන් ඒව ඔක්කොම පිළිගන්න සම්ප්‍රදාන කුල රටක ඉපදිලා මිනිසෙක් වශයෙන් ඉපදිලා උන්වහන්සේ මේ ඉදප්පච්චේතාවේ තේරුම් ගත්තට පස්සේ ලෝකයට ආරාධනා කරනවා අඩුම ගාණ කියනවා භාවනා කරන ලෝකයට ආරාධනා කරනවා මේ සිද්ධියක මුලැඳාග සම විදියට බැලිම විපස්සනාව මේ සිද්ධියේ මුල හොඳයි මැද නරකයි අග නරකයි නැත්නම් මැද හොඳයි මුල අග නරකයි එහෙම නැත්නම් මුල මැද හොඳයි අග නරකයි කියලා මේ ගන්න ගැනිල්ලේ තියෙන විපර්යාසය දකින්නේ. ඒකෙදි මට මතක් වෙනවා මම මීට කලිමුත් ඒ ධර්මදේශනාවකට නිදර්ශන වශයෙන් මතක් කරා. මම ගිහි කාලේ සුබෝධරාමයට යන වෙලාවක ඒ කාලේ తాවකාලික වෙතනේ දැන් හොඳට වයෝවෘතයි ස්වාමීන් වහන්සේ ඒ කරුකටයුතු අම්පිටියේ රාහුල ස්වාමීන් වහන්සේ වැඩ හිටියා. ඉතින් හුඟක් වෙලාවට මට ගියාම විවෘතව ගොඩක් කතා සාකච්ඡා කරන්න වෙලාව හම්බෙන නිසා හුඟක් ඔය ධර්මායතනයේ මහරගම ඇතිවීමට මුල් වෙච්චි ස්වාමීන් වහන්සේ නම. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මම එනකොටම අඳුරගත්තා. ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලා ධර්ම සාකච්ඡා කීපයක් අපි කරලා තිබුණ නිසා. ඒකල්ල ගිහිල්ලා ඉවරලා ඒතකොට තිබුණේ සුබතරම් පරගෙන ගොඩනගිල්ල විතරයි. ඒක ගිහිල්ලා වාඩි වෙලා මහත්වෝ මම මේ සක්මන් කරනක මම කල්පනා කර කර හිටියේ මේ මුළු සංසාරයෙන් බලු බෙට්ටක් වගේ. මේකේ මුල හොඳයි, මැද හොඳ නැහැ, අග හොඳ නැහැ කියන දේකුත් නැහැ. වටපොත්ත හොඳයි මදේ හොඳ නැහැ කියන දේකුත් නැහැ. නැත්නම් වටපොත්ත නරක කළා මැද හොඳ කැලලක් තියෙනවා කියන දන්න දේකුත් නැහැ. මුල මැද හොඳ නැහැ අග හොඳයි කියන දේකුත් නැහැ. හති කොන කක්ක කක්ක කොට කැලලක් කියන. ඒ මට ඒතර තේරුන්නේ නැහැ. ඉතින් අනිත්‍ය ගැන කතා කරනවා දුක ගැන කතා කරනවා කියලා තේරුණා. නමුත් බලනකොට අපි මේ වගේ දෙයක කොනක් හොඳයි කියන්නේ ගන්න මේ පටලවිල්ල නිසා තමයි මේ මුළු චක්‍රම කරකවන්නේ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන මේ සේරම කරකැවෙයි. නමුත් ඒකෙන් හැබැයි දේශනාවේදී මම මේ මතු කරගන්න උත්සාහ කරන්නේ එහෙම මේ මේ හතිකොන චරා ගොඩක් අරගෙන උප්පත්තිය හොඳයි, ජාතිය හොඳයි කියලා කියන කතාව අපේ මේ අපේ තියෙන මේ ඌරුව අපේ ආభాෂය ඇත්තටම මගේ එකක්ද එහෙම නැත්නම් මම මේ මාව තත්ත්වගත වෙලා මම මේක කියන්න කටපුරු උහුරු කරගෙන ඒකට කියවෙන එකක්ද කියන එකත් විශාල ප්‍රශ්නයක්. ඒකට මේ જાතියට හොඳයි සුඛයි සුබයි කියන ගමන ජරා ව්‍යාධි මරණයට නැදකින් නොපතන් කියන මේ කතාවට හොඳ මේ ඉංගියක් ඒ වගේම පටිච්චසමුපාදයේ තේරුම් ගන්න කෙනාට ලොකු ඉස්පාසුවක් අස්වැසිල්ලක් ලැබෙනවා ඒ අර නිදාන සංවිත්තේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේත් කොට්ටිත ස්වාමීන් වහන්සේත් අතර ඇති වෙන ඒ දෙබසක් ගැන සඳහන් වෙනේ සූත්‍ර පාඨය ගන්නකොට ඒකෙදී කොට්ටිත ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ ਸਰවචනාංශේ කෙටියෙන් සංක්ෂිප්ත වශයෙන් සඳහන් කරපු යමක් විස්තර වශයෙන් කියන තරමට ਸਰවචනාංශේ වැඩ ඉන කාලෙම ਸਰවචන් වහන්සේගේම ගෞරව නම් බුණා බුදු කෙනෙක් එතකොට ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ ධර්ම සේනාධිපති වශයෙන් පෙනීටු ස්වාමීන් වහන්සේ නමක් බැලු බැලමට පේන්නේ දෙනම වහන්සේලාම මහරහතන් වහන්සේලා වශයෙන් ඉඳද්දී කොටිත ස්වාමීන් වහන්සේ ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා පත්කඩේ ඉලලා තුන්සරයක් වන්දනා කරලා ධර්ම සාකච්ඡාවට පෙළඹෙනවා. පෙළඹිලා අහනවා මේ මිනිස්යෝ විසින් මේ තදවල අධිමාත්‍ර දුක වශයෙන් සඳහන් කරන ජරා ව්‍යාධි මරණ නැත්නම් අපි ජරා මරණ කියලා ගමු මේ ජරා මර දෙක සයම් කතන්ද කිය. තමා විශ්ින් කරගන්නා ලද්දක්ද කිය. සාරිපුත්‍ර සංස් කියනවා නෑ කිය. ඒකට පරං කතන්ද කියලා අහනවා කවුරු හරි හුනියමක් කරලා කවුරු හරි ගිනි ගෙඩියක් දීලා කරන මෙහෙවීමක්ද කියලා. ඒත් නෑ කියලා කියනවා. ඒකට අහනවා එහෙනම් සයම් කතන් පරං කතන් කියලා දෙකමද කියලා. තමනොත් බාහිරත් එකතු වෙලා ඇති කරගත්ත දෙයක් නෑ කියලා කියනවා. එහෙනම් අසයන්කාරං අපරංකාරං අදිච්ච සමුප්පන්නා. තමනුත් නොකර අනුත් නොකර ගූಢව පහළ වෙන දෙයක්, গুপ্তව පහළ වෙන දෙයක්, අහේතුකව පහළ වෙන දෙයක්ද කියලා ඒත් නැහැ කියලා. මේ ජරා මරණ කියන දෙක සයන්කතං වෙන්න බෑ මොකද කවුරක්වත් කැමති නැහැ. මේ මේ සෝභා සම්පන්න මේ රූපේ මේ විතර ජරාවටපත් වෙනවා. ඒ නිසා කාටවත් කියන්න බෑ කවුරක්වත් මේක ඉල්ලලා ගත් එකක් කියලා. මරණය ගැන කියනකොටත් යම් ප්‍රමාණයක් නම් ඉන්නවා වහකන බෙල්ලත කොච්චර බෙල්ල දින මූදේ පයින් කට්ටියක් ඉන්නවා. ඒත් ඒගොල්ලෝ සුළුතරයක් වැඩි පිරිසක් මරණය අතිමාත්‍ය දුකක් විදිහට සලකන නිසා ඒක සාහංකතම් වෙන්න බෑ. ඒ කියන්නේ Taman ඊළඟන ගන්න එකක් නෙවෙයි. තරංකතම් කියලා තමයි මේ දේවඇදහිල්ල තියෙන කට්ටිය ගන්න. ඒක දෙයන්නාසික මනාපේ ඒ නිසා දෙයන්නාසික මනාපේ ජීයට එළෙද වෙනවා වයසට යනවා ඒක ප්‍රශ්න කරන්නේ නැතුව ගෙලින්ම මේ දෙනවා සරබලධාරී දෙවියන් වහන්සේ නමකට. ඉතින් මේ මේ සරුවචන්දයිසිත ධර්මයෙන් තොර හැම තැනකදීම මේ වගේ දෙයක් වෙනකොට දාන්න තියෙන බක්කිය තමයි ඔය දෙයයන් ආසි කියන්නේ. මොනවාර වෙන දන්නත් දෙයක් තියෙන එකට දාන්න. ඊට පස්සේ ඒකට සාරිපුත් ස්වාමීන් කෙටි උත්තර දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ අහනවා මේ තමනුත් කරන අනුත් කරන දෙයක්ද කියලා. ඒත් නැහැ. ඒතර කියනවා මේක නිකන් ගූඩව නිකන් අහම්බෙන් පාන ඒත් නැහැ කියලා. ඒසොල කොටි සංසහන දැන් ආයස්මතු මම මේ තයන් කතන්ද කියලා හුව ඒත් නැහැ කියනවා පරං කතන්ද කියලා හුව ඒත් නැහැ කියනවා සයන් කතන් පරං කතන් කියලා දෙකම දැව ඒත් නැහැ කියනවා අසයන්කාරං අපරංකාරං අදිච්ච සමුප්පන්නං කියලා හුව ඒත් නැහැ කියනවා මම මේක කොහොමද තේරුම් ගන්න කියලා කියනවා නෑ ආයස්මතු මේ දරාමාද දෙක අදාළ හේතුයෙන් පහළ වෙයි අන්න ඒකයි ඉදප්පච්චතාවය කියන්නේ ඒකදී හොඳ මේ අදහසකුත් ගන්න පුළුවන් මේ පටිච්චසමුප්පාදේ කියන්නේ මේ ඉදප්පච්චේතාවය මේකට අදාළ හේතුවක් තියෙනවා. කවුරුහට ඇහුවොත් මේ ජරා මරණ දෙකට අදාළ හේතුව මොකද්ද කියලා જાති කියන්නේ. ඉපදුනොත් ඒ කෙනාට මොනම හේතුවකින්වත් මේ ජරා මරණ දෙකෙන් වෙන්න බෑ. ඉතින් ඒක නිසා අපි මේ ජරා මරණ දෙක පැත්ත අල්ලාගෙන මේක නැති කරන්න දැඟලුවාට ඒකත් Taman ඉල්ලලා ගත්ත එක්කුත් නෙවෙයි. අනුන් දීපු එක්කුත් නෙවෙයි. ඒ නැත්තම් අහේතුක පහළ වෙච්ච එක්කුත් නෙවෙයි. ඒකට අදාළ හේතුවක් තියෙනවා. අපි දෙරක් වෙච්ච වෙලාවක දුකක් වෙච්ච වෙලාවක මරණයකටපත් වෙච්ච වෙලාවක අදාළ හේතුව බලන්න අඩු ගන්න මේ වගේ භාවනා කරන පිරිසක් හිත හදාගත්තොත් ඒකේ තියෙනවා යම් කිසි විදියකට මේ සමාජ සංගත සිද්ධියක ජන විඥානයේ පවතින දෙයකට විප්ලවීය විදියට සරුවචාන්තික විතර බලන්න. එහෙම නැත්නම් රැඩිකල් වාදීව බලන්න. ඒකදී ඒක විස්තර කරන ස්වාමීන් වහන්සේ නමක් කියපු කතාවක් මතක් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ ලංකාවේ හිටපු විදේශගත ස්වාමීන් වහන්සේ නමක් කොළඹට ඇවිල්ලා තියෙනවා වීසා පළපත්‍ර ගන්න ඉතින් අවුරුද්දක සැරයක් විතර ඉන්න ඕනේ. ඒ ආවට පස්සේ ඒක දැනගෙන කොළඹින් උපාසකම්ම කෙනෙක් කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ එදාට මම දාන්තික සකස් කරන්නම්. ඒ කටයුතු කරලා අපේ ගෙදරට වඩින්න නැත්නම් අපේ දාහනේ අරගෙන වඩින්න හරි මොකක් හරි. ඉතින් ඒක ඒ ස්වාමීන් වහන්සේ ගැළපිලා තියෙනවා. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ සතිය දවසක් ඒ ගෙදරට වැඩම කරලා දෙනවා. වැඩම කරනකොට අල්ලපු ගෙදර ඉන්න තරුණ කාන්තාවකුත් මේ කාන්තාවට දාණයට උදව් කරලා තියෙනවා. අනේ හරි වටිනවා. මේ වගේ ස්වාමීන් වහන්සේනමකට දාන ටිකක් දෙන්න හම්බුනායි කියලා. පස්සේ මේ ස්වාමීන් වහන්සේ පුංචි අනුශාසනාවක් අනුමೋದනාවක් ඉංග්‍රීසි භාෂාවෙන් කරනකොට අර පිටකෙතින් ආව උපාසකම කියවලු අනේ ස්වාමීන් වහන්සේ මම බොහෝම සුන්දර ලස්සන ජීවිතයක් ගත කරපු කෙනෙක් මට දුවක් හම්බුණා එදා ඉඳලා මට පුදුම සතුටක් තිබුණේ ඉතාමත්ම තරුණ වයසේදී 74 වයසේදී ධර්ම නැති වුණා. ඊට පස්සේ ඉතලා මට ඉතින් ආයෙ වෙන මොකක්වත් නැහැ මම කරන්නේ මේ වගේ පින්දහම් කටයුතු විතරයි. අයි ස්වාමීන් වහන්සේ වගේ අකුසලයේ පිළ කුසලයේ අකුසලයේ තේරුම් ගන්න ඉස්සර වෙලා හිතලා යමක් කරන්න බැරි වයසේදී ඒ වගේ ළමයෙකුට මරණයට හේතුව මොකක්ද? චරෝක අර ස්වාමීන් වහන්සේ කළු ඉපදීම තමයි කිව්වා. ඉපදිච්ච එක තමයි හේතුව කියලා කිව්වා. ඉතින් අර ඒ අම්මට මොන තාලෙන්වත් හිතා ගන්න බෑ මේ මරණයට හේතු උප්පත්ති. පස්සේ ස්වාමීන් වහන්සේ පුතක ලියලා තියෙනවා මේ බෞද්ධ හොඳටම දන්න කෙනෙකුට කිව්වත් මේ මරණයට හේතු උප්පත්ති කියලා පිළිගන්න ලෑස්ති නෑ. ඒගොල්ලෝ කියන්නේ මගේ කර්මයක්. නැත්නම් මේ දරුවගේ කර්මය. එහෙම නැත්නම් මොනවා හරි හේතුවක් දාගන්න හදනවා මේ උප්පත්ති කියන ප්‍රධාන කාරණාව තේරුම් ගන්න. ඉතින් ඒක ඒක ඒ වගේම උප්පත්ති කියන එක හරියට ඒක හැටියට තේරෙන්නේ නැහැ. අර මැද කෑල්ල අල්ලගෙන ඉපදිච්ච ළමයා අල්ලගෙන ඒ ළමයා මාර්ගයෙන් තමන් තණ්හාවට හේතු වෙන, මාන්නයට හේතු වෙන, ditthියට හේතු වෙන විශාල තොරණක් හිතේ හදාගෙන ළමයා මරණයත් එක්කම තමන්ගේ තණ්හා මාන ditthි ඔක්කොම මැරලා යනවා. මැරලා ගියාම දරුවට තියෙන ආදරය කියලා අඬන්නේ. බලනකොට බුද්ධ ඥානවන්සේගේ ඉගැන්වීම යනවා තමන්ගේම තණ්හාවට තියෙන ආදරයට තමයි අඬන්නේ. තමන්ගේම මාන්නයට තියෙන ආදරක තමයි අඬන්නේ. තමන්ගේම තියෙන දික්කියට ආදරක තමයි වඩන්නේ. ඒකට දරුවා දඩමීම වෙලා තියෙනවා. ඉතින් පේන්නේ මොකද්ද අනේ අම්මා කෙනෙක් ඉතින් දරුවා මරිච්චාම අඬන්නේ නැතුව හොඳ නෑනේ. බලන්න අම්මා අඬන්නේ තමන්ගේම තණ්හාවට, තමන්ගේ මාන්න, තමන්ගේ දික්කියට අර ජාතිය නිසයි මේ ජරා මරණය ආවේ කිව්වොත් අහම්බෙන් හරි හිතක් එදෙන්න ඉඩ තියෙනවා මේක තණ්හා මාන දිච්ච ආදී ධර්මයකින් මේක හටගන්නේ ಜಾති හටගන්නේ. ඒ නිසා මේක අධිච්ඡ සමුප්පන්න ධර්මයක්, පටිච්ච සමුප්පන්න ධර්මයක්. ඒක ඉදප්පච්චේතාවයක් තියෙනවායි කියලා ඒ ඇතිවෙච්ච ඒ ඊශාගෞතමීට ඇතිවෙච්ච වගේ මේ ව්‍යසනය හරහා ධර්ම මාර්ගයේ අපසර යන්න පුළුවන්. නමුත් බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයි මේ ස්වාමීන් වහන්සේගේ නෑ මේකට හේතු අරක වෙන්නේ නැති මේක වෙන්නේ නැති කියලා බාහිරයට යන එකක් තියෙනවා. ඉතින් ඒ ඒ ගතිය නිසා අපිට කවදාකවත් මේ පටිච්චසමුප්පාදයේ තියෙන එහෙම නැත්නම් ඉදප්පච්චේතාවේ තියෙන මේ සාන්තිකර తত্ত্বය අපිට තේරුම් ගන්න බෑ ඇත්තටම කියනවා නම් බැලුව බැලමට තියෙන තේරුම් ගන්න බැරිකම නෙවෙයි තියෙන තේරුම් ගන්න ඕනේ නැතිකම කිසිම කෙනෙකුට මේක තේරුම් ගන්න ඕන කමක් නැත්තේ නෑ ඒක නිසා අපි අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඍජු මාවතයේදී චක්‍ර වක්‍ර චපල මාර්ග දිගේ හරියට කල්පනා කරනවා නමුත් ඒක අපි එහෙම සාමාන්‍ය අවිද්‍යාවට හේතු කරමු. එයා නැත්තම් තෘෂ්ණාවට හේතු කරමු. මට හිතුණා මේ විදිහට ජරා මරණයට හේතුව ජාතිය කියන මේ කතාව අරගත්තොත් ජාති ජරා මරණ කියලා කියන්නේ එක සිද්ධිය ජීවිතයක මුලමැද අග කියලා ගත්තොත් අපි පටන් ගන්නවා හටගන්ම ජාතිය වශයෙන් උත් ඒකේ පෙරලෙමින් යන අවස්ථාව ජරාවටපත් වීම ව්‍යාධිය නැත්තම් අඤ්‍ය තත්ත්ව භාවය ඊට පස්සේ සිද්ධිය හැමාරේ මරයි. ඉතින් අන්නේ විදිහට බැලුවොත් අපි නිදර්ශනයක් වශයෙන් නෙවෙයි අපිට නිතරම මේ දේශනා මාලාවේ සම්බන්ධ කරගෙන යනවා ආස්වාසිය කියන සංසිද්ධිය ගත්තොත් ආස්වාසියේ මුල જાතිය නම් ආස්වාසියේ දැනෙන උණුසුම් ගති සීසල ගති කම්පන චංචල ආදී ඒ වෙනස්කම් ජරාවට දිරාට පත්වීම හේවත් විපරිණාමේ නම් ආශ්වාසයේ නිමාව මරණය කියලා ගත්තොත් ඊට පස්සේ ප්‍රශ්වාසයේ මුල මැද අග කියලා ආනාපාන සති භාවනා කරන කෙනෙක් නුවණින් සලකලා බලලා තීන්දුව කරાવી අපි කවදාකවත් භාවනා කරලා හොඳට හිතේ ඉතුවේ නැත්නම් ආස්වාසියේ මුල දැකලා නෙවෙයි දැක්කයි ආස්වාසිය දැක්කයි කියලා කියන්නේ ආස්වාසියේ අග දැකලත් නෙවෙයි ආස්වාසියේ මැද විතරක් දැකලා ඒක හරියට ඉපදිච්ච ළමයා අරගෙන සෙල්ලම් කර කර ඉන්නවා. ඒ ළමයාත් එක්ක යාගේ උපත්ති දැකලත් නැහැ, මරණය කාල දකින්න කැමැත්තකුත් නැහැ, උපත්ති දකින්න කැමැත්තකුත් නැහැ වගේ ආශ්වාසය හොඳටම නාස්පුඩු පුරවාගෙන නාසයෙන් එළියට යනකොට අපිට ඒක තේරෙනවා පිරිමැදීමක් විදියට, උණුසුමක් විදියට, කම්පනයක්, චංචලයක් විදියට. ඊට පස්සේ ප්‍රශ්වාසයට යනවා කොහොම මාරු වෙනවද කියන දන්නේ ප්‍රශ්වාසයේ මැදත් ඒ නාස්පුඩු පුරවාන ප්‍රශ්වාසය යනවා. ඉතින් මේක භාවනාවට ඇති සුදුසුකම්. භාවනාවට කීත හැකි එනේන ආස්වාසයක්, එනේන ප්‍රස්වාසයක්, එනේන වෙලාවෙ මුණ දෙන්න පුළුවන් නම් අපි ඒකට කියනවා සතෝ අස්ස සති සතෝ පස්ස සති. සතියෙන් යුක්තව ආස්වාස කරයි, සතියෙන් යුක්තව ප්‍රස්වාස කරයි ඉතින් මෙතනින් පටන් අරගත්තට පස්සේ මේ අදිච්ච මේ පටිච්චසමුප්පන්න ධර්මයේ කරුවචනාංශයේ ගෙනියන්නේ කොහොමද? මේ ආස්වාසේ මෙහෙමයි ප්‍රස්වාසේ මෙහෙමයි කියලා මේ වැටහෙන දේ කළු පිළිමැදලා පිරිසිදු කරලා හොඳට තීක්ෂණ තීව්‍රව දැකගන්න ආස්වාස වේලාවේදී වැටෙන දෙයමද ප්‍රස්වාස වේලාවේදී වැටෙන්නේ එහෙම නැත්නම් ආස්වාසය ප්‍රස්වාසය එනකොට මේ ආස්වාස වේලාවේ මේක ආස්වාසයේ බවත් ප්‍රස්වාස වේලාවේ ප්‍රස්වාසයේ බවත් දෙක වෙන්කොල්ල හඳුනා ගන්න පුළුවන් ඥානයක් වෙන්කොට හඳුනා ගැනීම දක්ෂකමක් Taman ළඟ තියෙනවද කියලා පොඩ්ඩක් පරීක්ෂා කරන්න. දැන් ආනාපානෙ එනවා යනවා. ඉන ආශ්වාසක් වාසා එන ප්‍රශ්වාසක් වාසා තමන්ට මූණට මූණ දාලා ඉන්නකොට මේක පොඩ්ඩක් විසිතුරු කරලා මේක පොඩ්ඩක් විස්තර කරලා මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියලා වෙන් කළ බලන්නයි කියන්නේ. ඒ බැලීම සඳහා ඒ බැලීමේ ඇති ත්‍වික්ෂණ භාවය වැඩි කිරීම සඳහා ඒ මහසි සයදෝ ස්වාමීන් වහන්සේ නිකන් වතෙන් පොඩි සාක්ෂියක් දෙනවා උදව්ව දෙනවා ආශාසලාදී ආශාස කියලා මෙනෙහි කරන්නේ ප්‍රසවාසලාදී ප්‍රසවාසය මෙනෙහි කරන්නේ කියලා. ඉතින් මේ යෝගාවචරය ආශාස ප්‍රසවාසය රසය අඳුනන්නේ නැතුව ඔහේ ගිරවෙක් වගේ මෙනෙහි කර කර ගියොත් සමහරට ආශාසලාදී ප්‍රසවාසය කියලා මෙනෙහි කරන්න ඉඩ තියෙනවා. ප්‍රසවාසලාදී ආස්වාසි කියලා මෙනෙහි කරන්න ඉඩ තියෙනවා. මොකද මේ ආස්වාස ප්‍රසවාසයේ වෙන්කොට දැනගන්නා නෝනින් නෙවෙයි මෙනෙහි කරන්නේ. ඒ නිසා මේ මෙනෙහි කිරීම පටන් ගත්ත යෝගාවචරයට අමතර ලාභයක් හම්බ වෙනවා. මම ආශ්වාස වේලාවේදී ආශ්වාසයේ ආශ්වාසයේ බව දැනගෙන මෙනෙහි කරනවාද ප්‍රශ්වාසයේදී ප්‍රශ්වාසයේ ප්‍රශ්වාසයේ බව දැනගෙන මෙනෙහි කරනවාද කියලා මේ දෙකේ පටලැවිලි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් යම් දවසක අපි හිතමු මේ යෝගාචරයට ආශ්වාස වේලාවේදී ආශ්වාසයේ බව දැනගන්න පුළුවන්. ප්‍රශ්වාසයේදී ප්‍රශ්වාස දැනගන්න පුළුවන් වෙන විදිහට කියනවා ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස අත්දකින්න පුළුවන්. මේකට කියන්නේ රසය වෙනස කියලා. රස වෙනස දන්නවා. ඉතින් ඒක ඇත්තටම අර ආස්වාද ප්‍රසවාසයේ Tamanට මුණට මුණ දාගත්තට වැඩිය ලොකු දියුණුවක් ලොකු සතියේ ඍජු භාවයටපත් වීමක් ආන්නේ විදිහට ආස්වාද ප්‍රසවාසයේ දෙක දැනගන්න පුළුවන් වුණාම තමයි ඒකට අපිට කියන්න පුළුවන් මේ දීර්ඝ ආස්වාසය දීර්ඝ ප්‍රස්වාසය කෙටි ආස්වාසය කෙටි ප්‍රස්වාසය කියලා අර ආස්වාද ප්‍රස්වාස හුදු ආශේවනේ විතරක් නෙවෙයි භාවිතාව යනවා ආසේවති භාවේති ඊට පස්සේ සරුවචනංශය සඳහන් කරනවා මේ විදියට ආනාපානේ අසපසස විස්තර දැක්කට පස්සේ සබ්බකාය පරිසංවේදී අසසීසාමීති සික්කති සබ්බකාය පරිසංවේදී පසසීසාමීති සික්කති කියලා මේ ආස්වාසේ මුලමදාග බලන්නේ ප්‍රස්වාසේ මුලමදාග දක්නාසුලෝ භාවනා කරන්නේ එතකොට වෙන්නේ අර ආනාපානට මොන දුන්නා විතරක් නෙවෙයි ආස්වාද ප්‍රසස්ස වෙන්කොට හඳුනගත්ත විතරක් නෙවෙයි ආස්වාසේ එනකොට එන්නත් කලින් සූදානම් සතියකින් ඉන්නවා මේක හටගන්න කොහොමද කියලා බලන්න. ආස්වාසේ නැති තැනකින් හටගන්න හැටි දැන් තව චුට්ටකින් අපි එළියට ගියාම තරු පායන්න පටන් ගන්නවා. ඉතින් ආසදියා බලාගෙන ඉනකොට අතනින් තරුවක් පායනවා මෙතනින් තරුවක් පායනවා පායම තරුව බලන්න පුළුවන්. නමුත් තරුවක් පායන හැටි බලන්න. ඒක නැත්නම් අපි කිව්වොත් අහස කළු කරලා ගොරවලා අකුණු ගහනවා. හරියට විදුලි ඡාපේ බලන්න නම් විදුලි ඡාපේ එන්නේ ඉස්සෙල්ලා ඒකට ඇහ ගහගෙන ඉන්න ඕනේ. විදුලි ඡාපේ එන්නේ ඉස්සෙල්ලා කිසිම ලකුණක් පෙන්වන්නේ නැහැ අහසේ. තා පොඩ්ඩකින් මෙතන විදුලි ඡාපයක් එනවා කියලා. ඒ වගේම විදුලි ඡාපේ ඉවර වෙච්ච ගමන් බැලුවට මොනම ලකුණක්වත් ඉතුරු වෙලා නැහැ. විදුලි ඡාපේ ගියයි කියලා. ඒ නිසා විදුලි ඡාපයක් ගැන ඒ ඡාපේ විහිදෙන හැටි ඒකේ හැඩතල අංග ප්‍රත්‍යංග විස්තර බලන්න නම් ඇස් දෙක දල්වාගෙන එළඹ සිටි සීයෙන් ආයක දිහා බලාගෙන ඉන්න ඕනේ. එතකොට කීත හැකි මෙන්න විදුලි ඡාපේ මේ විදිහට පැන්නයි. ආන්නේ වගේ තමයි ආස්වාස ප්‍රසආසයේ මුලැමැදාග දකින්ද නිකන් ආවට ගියාට බල බෑ හුඟක් ප්‍රවේශ වෙලා බලන්න. මෙන්න මෙතනදී මේ දැපෙන දමාගත්ත කීකර කරගත්ත මුණට මුණ දාලා තියාගත්ත මේ ආස්වාස ප්‍රසවාසයේ මුලැමැද අග දැකීමේ විශාල සමීකරණයක් තියෙනවා හැම කෙනාටම අදාළ සමීකරණයක් තියෙනවා ඒක සරුවච්චන් වහන්සේ අත්දකලා අනික් අයට කියලා දෙන්නේ නැහැ වාගේ කට උතරෙන් ගන්න බලනවා මේගොල්ලෝ ක්‍රමයකට අල්ලලා තියෙනවා නමුත් ඒකට ඉංගියක් තියෙනවා මේ මජ්ජේ සූත්‍රයේදී මජ්ජේ සූත්‍රයේදී සරුවච්චන් වහන්සේ අනුමත කරනවා ආනාපාන සතිය භාවනා කරන කෙනාගේ ආස්වාසයේ මැද කියන හොඳට ආස්වාසයේ නාස්පුඩු පුරවාගෙන යන දැනුම ප්‍රස්වාසයේ නාස්පුඩු පුරවාගෙන යන දැනුම ඒකාන්තයක්. එයාට ආස්වාස ප්‍රස්වාසයේ හරියට දකින්න නම් ඒ ආස්වාසයේ හට ගන්න හැටි සහ ආස්වාසයේ මැද ප්‍රස්වාසයේ හට ගන්න තැන සහ ප්‍රස්වාසයේ මැද කියන මේ දෙකම දන්නවා නම් එයා ආස්වාද ප්‍රසආසයේ සම්බන්ධයෙන් අන්ත දෙක දැනගත්තයි කිය. මම මෙතනදී පොඩ්ඩක් එහාට අවධානය යොමු කරනවා. සරුවත්යන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී අපිට බණ කියපු හැටි. උන්වහන්සේ සඳහන් කළා තියෙනවා උභෝවන්ති අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා මහණෙනි මම මේ අන්ත දෙක අතහැරලා මධ්‍යමාවතෙන් තමයි අධිකම ලැබුවේ මොනවාද අන්ත දෙක ඒ කාමසුකල්ලිකාණ යෝගය සහ අත්කලමතාණ යෝගය. ඔය දෙක දැකලා ওই දෙක මැද තියෙන පාර යනවයි කියනකොට එතන පොඩි ඉඟියක් තියෙනවා මේ දෙක දැක්කේ නැත්නම් මට මාත පේන්නේ නැහැ. අපිට වෙලා තියෙන්නේ හරියට මේ ජාති ජරා ව්‍යාධි මරණ කරන ජාතිය සුඛයි ජරා මරණ හොඳ නැහැ කියනවා වගේ අත්තිකිලමතාන යෝගය අල්ලගත්ත මනුස්සයා ඒක හොඳයි කියනවා කාමසුඛලිකාණ යෝගයට බයි. කාමසුකල්ලිකාන යෝගාත් කල්ලාගත් එක නයි. ඒක සැපයි කියනවා අත්තිකලමතන යෝගයට බයිනවා. මේ දෙක දිහා සමබරව බලන්න බැරි නම් ඒක නම කවදාකවත් මධ්‍යම ප්‍රතිපදා පෑදෙන්නේ නැහැ. දැන් සරුවත්න චරිතයේ චර්චේ ගත්තොත් උන්වහන්සේ අවුරුදු 26 කාමසුකල්ලිකාන යෝගයේ යෙදුණා. ඒ අවශ්‍ය කරන්නා වූ රාජකන්‍යාවන් සහිතව සම්මේ සම්මේ සුභ කියන මාලිකා සහිතව සම්පූර්ණ සුඛ වීරණයක් ගත කරා. ඊට පස්සේ 29 ඉඳලා 35 දක්වා මිනිස්සුන්ට දරන්න බැරි තරම් අන්තිම දුක් තුන්නා අත්කල මතානියෝගයට ගියා. ගිහිල්ලා ඉවරනාට පස්සේ තමයි ඔන්න පුදු වෙන දවසේදී මදමාවතට වැටුනේ. ඒක නිසා මම මේ පෙන්වන්න හදන්නේ මදමාවත තේරුම් ගන්න මේ අන්ත දෙක පිළිබඳව යථාවාදී අදහසක් තියෙනවා. නමුත් අර ජාති ජරා ව්‍යාධි මරණ වල ජාතිර කැමති වෙනවා ජරා ව්‍යාධිට අකමැති වෙනවා වගේ අපේ ඉන්න මේ පිරිස ගත්තොත් මේකෙන් භාගයක් අත්තිකල මතාන යෝගයට කැමැති. හැබැයි එයාට කාමසුකල්ලි කාණ යෝගී කෙනා පෙන්වන්න බෑ. දකින්නකොට කරප්පා. බලන්න මේ භාවනා කරනකොට ඔහොම කරලා බලුවන්ත මෙහෙම මෙහෙම කරන්න ඕනේ නේද කියලා සීලයත් සීලබ්බත පරමාශයක් කරගන්න. ඉඳගෙන ඉන්න ආසනයත් කටුකයක් කරගන්න. හුස්ම ගන්න ගියත් තටමනවා. මිරිකලා අල්ලනවා. සක්මන් කරන්න ගියත් විලංගු ගැහුවා වගේ කොරර වෙලා දඟලලා කිරි එකක් කොබඩ එකක් හදාගන්න. මේ නිකන් ගන්න හුස්මවත් ගන්න බෑ. තේරෙන්නේ නැහැ මේ කාමසුඛ අර්ථ කියලා මතාන යෝගය කියලා මෙඩිකල් අල්ලයි කියලා තේරෙන්නේ. ඒකට කවුරු හරි විවේකීව භාවනා කරන දැක්කොත් ඔහොම භාවනා කරලා පුළුවන්. මම මේ තටබලත් බැරි වෙලා ඉන්න එක. එහෙම බෑ කියලා යාට බනක් කියන්නේ. ඒ වගේම මේ අපි ජීවිතේ ගොඩනගලා තියෙන එකකට පක්ෂ වෙලා. ඒ වගේම යම් කෙනෙක් ඉන්නවා එයා කාමසුඛල්ලි ආණියකට කැමතියි. එයා කැමති නෑ අත්ති කිලමතාන් යෝගය පැත්තට භාවනා කරන්න කෙනා දකින්න. ගැන ඔච්චර දුක් විඳින්න ඕනේ නැහැ. ඕනේ නැහැ මේ භාවනා ක්‍රම තියෙනවා කෙටි ක්‍රම. මේ ඒ නිසා ඉවයන් කරගන්න පුළුවන් කියලා. නමුත් කවදාද අපි මේ කාමසුකල්ලිකාන යෝගයයි අත්තිකිලමතාන යෝගයයි සමව බලන්න. කද්දාකවත් බෑ. අපි ඒ තරම් අපේ හිත තත්ත්වගත කරගෙන ඉවරයි. ඒක නිසා මේ දෙක දැනගන්නකම් අපිට සීලබ්බත පරාමාස කියන්නේ මොකද්ද කියලාවත් තේරෙන එකක් නෑ. මේ භාවනාවට අදාළ සීලය මොකද්ද? මේ නිකන් රැගෙන කරපින්නක් ගහගෙන බරකට අරගෙන තියෙන සීලය මොකද්ද කියන කදාකත් එන රෝවන් වෙනවා. මම හරි අසාධාරණයි මේක පිටලා තියෙන හැටි. සෝවන් වුණාට පස්සේ තමයි සීලය තියෙන්නේ. ඉතින් ඒක කොහොමද සෝවන් මාර්ගයේදී අපි මේ මත භාවත හොයාගන්නේ? හරි අමාරු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකෙන් අපි ආපෞසර ගියොත් එහෙම ආස්වාස ප්‍රසවාසයේ සර්වචන්ද සඳහන් කරනවා මේ ප්‍රසවාසයේ මැද සහ ආස්වාසයේ මැද කියන එකාන්තයක්. ආශාසයේ මුල සහ ප්‍රසවාසයේ මුල කියන්නේ අනිත් අන්තයක් මේ අන්ත දෙක දන්නේ නැති කෙනෙකුට කවදාහක්වත් මධ්‍යම ප්‍රතිපදාව තේරෙන්නේ. ඒක නිසා පසු කාලීන ගුරුවරු මේ මේක හරියට කෙලින් කියලා නෑ කරුවචනාංශයේ මේ ওই මජ්ජේ මජ්ජේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ආශාසයේ මැද ඒකාන්තයක් ආශාසයේ මුල ඒකාන්තයක් ප්‍රසවාසයේ මැද ඒකාන්තයක් ප්‍රසවාසයේ මුල ඒකාන්තයක් මේ දෙක දැනගත්තොත් එයාට මධ්‍යම ප්‍රතිපදාව පෑදෙනවා. ඉතින් අපි මේ සාමාන්‍ය ගොඩේ භාෂාවෙන් ගත්තොත් ආස්වාසිය මුල අල්ලගෙන ප්‍රස්වාසය මුල අල්ලගෙන භාවනා කරලිවලා විනාඩි 10ක් 15ක් නැත්නම් ආස්වාස් ප්‍රස්වාස් 10ක් 15ක් එක දිගට හුස්ම පාත්තන්න පුළුවන් කරන කමඨාන සුද්ධ කළ දෙනවා හොඳයි දැන් Tamanට යම් වෙලාවක හොඳට සියල්ල සමබර වෙලා සප්පාය කර්ම වෙලඹිලා හොඳට භාවනා යනකොට Tamanට තේරෙනවා නම් මට දැන් ආනාපානේ දිගට පාත්තන්න පුළුවන් තව විනාඩි 5 10ක් යනකොමුත් මේක කැඩෙන එකක් නැහැ එනතම් මේ එනේන ආස්වාද ප්‍රසස අල්ලගන්න පුළුවන් කියලා අන්න එතෙන් යනකම් හිත සිද්ධි කරන්න කියනවා. සිද්ධි කරලා කියනවා ඒ ආස්වාසය එන්නත් ඉස්සර වෙලා නැත්නම් කොහේ ඉඳලාද එන්නේ කියලා හරියට අකුණු විදුලියක් ගහන්න ඉස්සලා බලන ඉන්නවා වගේ තරුවක් පායන ඉස්සලා ආස දිහා බලා ඉන්නවා වගේ මතුවෙන ආස්වාසය දිහා බලන්නේ. මතුවෙන ප්‍රස්වාසය දිහා බලන්නේ කියනවා. එතකොට මේ ආස්වාසය ආහසින් වැඩිච්ච එකක් නෙවෙයි. ඒකේ කොහෙදෝ තිබිලා සියුම්ම තිබිලා ක්‍රමයේ පතුවලා යන එක. ප්‍රසවාසයත් එහෙමයි. ඒකෝට ඒ කෙනාට තේරෙනවා ඒ ආස්වාසේ මුල සහ ආස්වාසේ ප්‍රස්වාසේ මුල සහ ප්‍රස්වාසේ මෙන්න මේ දෙක තේරුම් ගන්න නම් මේ සතිය ගොරෝසු ආස්වාසේ බලපු සතිය මතු වෙලාවක් නැති සියුම් සතිය බලන්න සියුම් වෙන්නේ. ඊටාම සියුම් සතියක් අවශ්‍ය කරලා තියෙනවා. ඊටාම එලඹ සිටි ගතියක් එහෙම නැත්නම් ලෑස්ති වෙලා යන ගතියක් යන්න යන්න යන්න ඒ පුද්ගලගේ සතියට තියෙන සංවේදී භාවය නැත්නම් අරමුණේ සියුම් කොටස අල්ලන්නම් ඉතාම තීක්ෂණ සියුම් සතියක් අවශ්‍ය වෙනවා ඒ නිසා යෝගාවචරය ආනාපානේ නැත්නම් ආසත් ප්‍රසවාසයේ මුල බලන්න යන්න යන්න යන්න සතිය පුදුමාකාර විදිහට ඇඟට නොදැනීම එල්ල වෙනවා හරියටම තිත්තට තියාගෙන ඉන්න ඕනේ අපි නිකන් කියනවා නම් ඔය සුනාමිය ආපු වෙලාවේදී ලෝක ප්‍රසිද්ධ වීඩියෝ ගත කිරීමක් වුණා. වරිණ විශාල සුනාමිය යනකොට මේ මනස කැමරාව අටවගෙන හිටියේ එතෙන්ට යන්න තිබුණු අර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවක් වීඩියෝ කරන්න. ඒ ඔක්කොම නළුව මේ කවුද ඒ ක්‍රිකට් කීඩක එනකොට සුනාමි කලින් කියන්නේ නැතුව ආවාර කෙල්ල හතර පහ දෙනේ පොදියට පොදි කනවා දැක්කා. ඒ මනුස්සයා හරියට ඒක ලෑස්ති කරන ඉඳලා බැලුවට පස්සේ මුළු ලෝකෙම පුදුමාකාර අනුකම්පාවක් යොමු වුණා ලංකාව දිහාවට. එක එක කෙල්ල නිකන් හරියට රඹුටන් වල මස් කැලවෙන මස් කැලවෙන පැන රඹුටන් මස් වලින් ගලවලා ගන්නවා වගේ. ඇටෙන් අරගෙන කන්නා වගේ එක එක ගහගෙන යනවා. එක එක ගහගෙන යනවා. ඒකට හරි අනුකම්පාවක් කරනවා. හැබැයි මේ මනස ඊට කලින් කැමරාව අටවගෙන හිටපු නිසා ෆොටෝ ගත්තේ. එහෙම නැතු ඒ වෙලාවේ කියලා කැමරාව අටවන්න කියන නිවසත් සුනාමියට අහු වෙනවා. ඒ නිසා මේ සතියේ තියෙන මේ බොරොත්තු ගතිය එන්නත් ඉස්සලා ඒක ලැහැත්ති කරන්න නම් ඉස්සලා සාමාන්‍ය සතියක් තියෙනවා. ඒ සාමාන්‍ය සතිය විවිධාංගීකරණය වෙන්න ඒ සාමාන්‍ය සතිය වඩා කාර්යක්ෂම වෙන්න බුදුදහමේ පොඩි ඉඟියක් කියනවා ওই ආනාපානයි කියලා ආස්වාස කියලා ඔබ ඒකාන්තයයි දැකලා තියෙන්නේ. අපිට දැනගන්න ඕන නම් ආස්වාස ප්‍රසවාසයේ අන්ත දෙක හටගන්න හැටි බලපන්. හටගන්න හැටි බලන්න. ආස්වාසය හටගන්න ප්‍රසවාසය හටගන්න. මෙන්න මේ දෙක හොයන්න යන්න යන්න සියුම් ආශාසය සහ සියුම් ප්‍රසවාසය හටගන්න බලනකොට අර තමන්ගේ හිතේ තියෙන සංවේදී භාවය ඇතුළත දෙයට එnde ende ende ඉතාම සියුම් දෙයට සංවේදී වෙන්න පටන් ගන්නවා. එතනදී සරුවචන් වහන්සේ දෙනවා මේ යෝගාවචරයට මේ පරිශ්‍රණය කරන යෝගාවචරයට මේ එළඹිලා පෙළඹිලා කටයුතු කරන එකට තෑග්ගක් දෙනවා. ඒක සරුවචන් වහන්සේ ධර්ම න්‍යායක් විදිහට මතක් කරනවා ඔබ කවදා හරි ආශාසයේ මැදත් මුලක් දැක්කනම් කිසියම් වෙහෙසකින් තොරව ඔබට ආශ්වාසයේ අග දැක ගන්න හම්බ වෙයි. ප්‍රශ්වාසයේ මුලත් මැදත් මුලත් දැක ගන්න තනකොට සංවේදීතාවය වැඩි වුණා නම් ඔබට ඒකාන්තයෙන් ප්‍රශ්වාසයේ අග දැන ගන්න හම්බ වෙයි. එතකොට මේ අන්ත දෙක දැන ගැනීම සහ මැදමාවත තේරුම් ගැනීම කියලා කියන්නේ ආශ්වාසයේ මුලයි මැදයි දැන ගන්නකොට දකින්න හම්බ වෙන අග. අග නිරෝධයේ පැත්ත පෙන්වන්නේ ඒක නිරෝධගාමී ප්‍රතිපදාවක් කරන එක තමයි මැද පිළිවෙත කියන්නේ. එහෙම නැත්නම් ප්‍රස්වාසයේ සාමාන්‍යයෙන් බලනකොට අහුවෙන්නේ මැද තියෙන ගොරෝසු කැල විතරයි. ඒක අල්ලගත්තට පස්සේ මම ඒක නැවතත් අවධාරණයෙන් කියනවා. පඩම් ගන්නකොටම නෙවෙයි. ඒක හොඳට ආන ආස්වාස් ප්‍රස්වාසයේ යාලු කරගත්තට පස්සේ ප්‍රස්වාසයේ මුල අල්ලන්න ඕක කියනවා. මුල අල්ලනකොට උතුරෙන් කියන අන්න ඔබ දැන් ඔන්න අන්ත දෙක දැක්කා. මැදයි මුලයි. මේක දැකන හොඳට මේක ආශේවති භාවේතිනේ බහුලීකතේදී කරන්න කියනකොට මේ විදිහට ආවට පටන් ගත්ත ප්‍රස්වාසයේ නාස්පුඩු පුරවාන කියලා ගෙවෙන පැත්ත බලනකොට අන්න මධ්‍යම ප්‍රතිපදාව කියනවා. ඒකට මේ ජීවිතයක අපි හටගත්ත දෙයක් අල්ලාගෙන විශේෂයෙන්ම අපි හිතනද තරුණියක් සහ තරුණියක් ප්‍රේම කරන අවස්ථාවේදී ඒ තරුණියා ප්‍රේම කරන්නේ ලිංගික පරිණතයටපත් වෙච්ච මෝරච්ච කෙල්ලෙකුට. ඉන්ද්‍රපනතට ඉස්සලා තරුණ කෙල්ලෙකුට ප්‍රේම කරන්න බෑ. කෙල්ලෙක් කොල්ලෙකුටත් බෑ. ඒගොල්ලෝ මේ හටගත්ත පිම්බිච්ච ලස්සන බැලුමකට තමයි ප්‍රේම කරන්නේ. නමුත් ඒකේ මුල බලන්න ගියොත් ඒ ප්‍රේම කරන කට්ටිය කැමති නෑ. ඒ බබා හම්බ වෙන හැටි බලන්න. මුලපැත්ත බලන්න ගියොත් ඇත්තටම ඒ ප්‍රේම නොකරන වැඩි වාහනේ හේර කෙනෙකුට වුණත් ඒ උප්පත්තියේදී ප්‍රසූත වේදනාව දකින්න තියලා නෙමෙයි ලෝකේ ප්‍රසූතිය සිද්ධ වෙන්නේ. ප්‍රසූති වේදනාව හංගලයි ලෝකයේ ගේම ගෙනියන්නේ. ඒක අඳුරු කාමරයක සිද්ධ වෙන්නේ පිරමිඩ් යන්නවත් දෙන්න එපයි කියන්නේ. ප්‍රසූත කාමරේට ඔය ඒ හොඳ ලස්සන පරණ කතාවක් තියෙනවා ඔය මේ විකන්‍යාන වාදය කියලා එකක්. ඒකෙදි ඉස්සල්ලා මේ ස්ත්‍රීන්ට ළමයි හම්බ වීම පිළිබඳව අපි ගැන වින්නපු අම්මයි කියලා. නැත්නම් ප්‍රසූත වේදනා තන්නේ ක්‍රම ස්ත්‍රීන් සතුව තිබිලා තියෙනවා. ඔය පස්සේනේ ජෝර්ජ් රජුගේ ඉඳලා තියෙනවා බෙකට්ද බෙකන්ත් කවුද කියන කාදිනලවරේක් ඒ මනුස්සයා කියලා කියනවා ඒ ජෝතිසද්දුරන්ට නෑක ස්ටිකින් ගන්න ඕනේ. අපි ස්ටින් ළඟ තියෙන ඒ ප්‍රසව වෛද්‍ය විද්‍යාව, නාරි වෛද්‍ය විද්‍යාව අපිට ගන්න ඕනේ. ඊට පස්සේ ඒ අටතේදී ඒකට පිළිමි මැදිහත් වෙලා තියෙනවා. දැන් මේ ඉන්නවා මේ ප්‍රසව සහ නාරි වෛද්‍ය පිරිමයක් තියෙනවා. ඒක ඇති වෙන වෙලාවෙදී රැයට විනාශයක් කරලා තමයි ඒකත් රැගෙන ඉතින් නැත්තම් මේක වසංගල කරන්නේ. ඒ කාන්තාවන්ටයි කියලා පෙන්වන්නේ නැහැ. ඇත්තම සරුවචනස උප්පත්ති කියලා කියන්නේ ප්‍රසූත වේදනාවක් නෙවෙයි මේ බීජ කලලය ගර්භේ පටන් ගන්න තැන. කවුරක්වත් දන්නේ අම්මටවත් තේරෙන්නේ නැහැ කැප් ගත්තයි කියලා. අපේ ඉතිහාසයේ කියනවා ගමන කුමාරයා කැප් ගන්න වෙලාවේදී ඒ මේ කැලණිතිස්ස රජුරන්ගේ බිසව මහා විහාර මහදේවිට සිතුල්පව් වේදලා වන්දනා කළා යනකොට කරත්තේ අස්ස කරත්තේ යනකොට ගැබ්බර දැනුවා කිය. ඒ කතා කරලා යන්නේ මේ ගල් කුඩේ වගේ තියෙන ලෙනේ හිටපු වයසක සාමණේර ස්වාමීන් වහන්සේක් එක්ක. ඒක රට විනාශ වෙලා ගිහිල්ලා ඉතින් විහාරමාදේවි කියනවා ස්වාමීන් වහන්සේලා විතර අපි බේර ගන්න තියෙන්නේ ඔබ වහන්සේටවත් බැරිද ආයේ මේක ජාතික වීරෙක් වෙලා උපදින්න කියලා. ඒකට ඒ ස්වාමීන් වහන්සේ වයසක සාමණේර කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ මේ අර විහාර කතාව යන්නේ එහෙම විහාරමාදීගේ ආරාධනාව නිසා වන්දනා කරලා ගියාට පස්සේ කල්පනාවට පහ වෙනවා. පහරලා ඒ ශාන්සික මරණය සිද්ධ වෙනකොට එයා තමයි ගිහිල්ලා විහාර මහදේවගේ දරු ගැබක් විදියට ගමන කුමාරය විදියට ඉපදුනා. එතන ගැබ්බර දැනුණයි කියලා කියනවා. මම හිතන්නේ මෙතන ඉන්න අම්මලාට ගැබ්බර දැනුන වෙලාවක් තිබුණයි කියලා. එහෙම තේරෙන්නේ නැහැ. යහට ගන්න තැන පෙන්වන්නේ නැහැ තේරෙන්නේ නැහැ. යන්නේ එහෙම හටගත්ත දරුවල්ලගෙන තමයි අපි මේ ප්‍රේම කරන්නේ. බුදුජානනාංශයේ කියන උඹලා කවදා හරි ඒ හටගත්ත ආස්වාසය වගේ හටගත්ත ප්‍රසවාසය වගේ ඌවත් එක ප්‍රේම කර කර ඉන්නව වෙනුවට මේ ಜಾති දුක කියන එක හරියට මුලට ගිහිලා බැලුවොත් විතරයි ජීවිතය පිළිබඳව දැනගන්න පුළුවන් වෙන්නේ ඔය හැදිච්ච වැඩිච්ච දරුවෝ. එතන අපි දකින මේ පුරවැසියෝ. ඒ හැම කෙනෙක්ම හටගත්ත තැන බැලුවොත් ඒකෙච්චර ප්‍රේමණීය ලස්සන කතාවක් නෙවෙයි හරියට ආස්වාසයේ සහ ප්‍රස්වාසයේ මුල බැලුවා වගේ හැබැයි එකෙන් හම්බෙන ලොකුම ලාභේ තමයි එහෙම මේ හටගන්ම જાතිය පිළිබඳව ජරාව පිළිබඳව සමහිතින් බැලුවොත් මරණය දිහා කලබල වෙන්නේ නැතුව බලන්න පුළුවන් ආස්වාසේ ප්‍රස්වාසේ මුලමැද දෙක හරියට බහනායෙන් අල්ලගත්ත එකට ආස්වාසේ ගෙවි යන වෙලාව ප්‍රස්වාස ගෙවි යන වෙලාව කලබලයෙන් තක්කමුක්කෙන් යුතුව බලන්න පුළුවන් එනික ආස්වාස කිවියම මරණයකට අපි ගණන් ගන්නෑ නේ ප්‍රසවාස කිවියම මරණයකට ගණන් ගන්නෙත් නෑනේ නමුත් අපි කවදාකවත් මේක දැකලා නැති බවත් මුල බැලීමේ ප්‍රයත්නයේ හරහා තමයි මේ අග බැලීමේ සූක්ෂම භාවයේ තීක්ෂණ භාවයේ සංවේදී භාවයේ ගන්න කියලා දැනගත්තාම හැම ආස්වාසයක්ම ගෙවිලා 100 100ක්ම නතරලා තමයි ප්‍රසවාසය පටන් ගන්නේ නමුත් මේ පරිේශණය අඩිය පාදගෙන කරපු නැති ඕනම කෙනෙක් කියනවා ආශ්වාසයේ කිරණ ගමන් ප්‍රශ්වාසය පටන් ගන්නවා වගේ කියලා කතාවක් හරියට නිරීක්ෂණය නොකළොත් කියන්නේ ඉතින් මෙන්න මේ වගේ මේක හරියටම ගෙවෙන්න ඉස්සලා ප්‍රශ්වාසත් එක පටලවන එක තමයි තෘෂ්ණාව කරන්නේ. ඒ නිසා බුදුජානක කියන තෘෂ්ණාව අසරණ කරන්න ඕනේ නම් අපට කරන්න වෙන්නේ ප්‍රශ්වාසය ඉවර වෙනකම්ම අන්තිම බිඳුවට යනකම් අන්තිම නැට්ටකම් බලන ඉන්න ගියාට පස්සේ කොහෙදෝ මායාවක් කරා කොහෙදෝ අන්ධකරණ ධර්මයක් හරහා ගිහිල්ලා ප්‍රසාරය පටන් ගන්නවා. අපි තාම මේක හරියට දැකලා නැහැ. ඒක නිසා උබ්බෝ අන්තේ විදිත්වාන මච්චේ මන්තාන ලිප්පති යෝධ උච්චති මහා පුරිෂෝ සෝද සිබ්බනි මච්චකා කියලා බුදුන්ස කියනවා අන්ත දෙක දැනගෙන ආස්වාසේ මැදත් මුලත් ප්‍රස්වාසේ මැදත් මුලත් දැනගෙන මජ්ජේමන්තාන ලිප්පති ඒක දැක්කට පස්සේ හම්බ වෙනවා ඒක මුල මුල පටන් ගන්න මැද කරගෙන ගෙවන් වෙන හැටි දැක්ක පස්සේ ගෙවන් වෙන මැද දැක්කයි කියලත් නම්බු හිතක් ඇති කරගන්න නැතුව ආඩම්බර වෙන්නේ නැතුව බලාන හිතියොත් එනවා මේ ආස්වාසය කියලා කියන සම්පූර්ණ ජීවිතය. ඒකට ඒකට ආවේනික වූ උපත්‍යක් තියෙනවා. ඒකට ආවේනික වූ මැදක් තියෙනවා. ඒකට ආවේනික වූ අගක් තියෙනවා. ඒක උනාට පස්සේ තමයි ප්‍රසවාසය පටන් ගන්නේ. නමුත් අපිට මේක දිගට පවතින අඛණ්ඩව අච්චින්නව දිගට පවතින හුස්ම රැල්ලක් වගේ පෙන්වන්න මේ හැම තැනකදීම මරණය තියෙනවා. ආශ්වාසයේ නිමාවේදී සහ ප්‍රශ්වාසයේ නිමාවේදී ක්ෂණික මරණය තියෙනවා. අපි කොච්චර බයද කියනවනම් ආශ්වාසය ඉවර වෙන නිසා ප්‍රශ්වාසය පටන් ගන්නවා. මේක හොඳ නිදර්ශනකින් කියනවනම් සක්මන් කරනකොට බලන්න වම තියන්න ඉස්සලා දකුණ ඉස්සලා ඉවරයි. දකුණ ඊට පස්සේ කියලා පట్టල කරන්න ඉස්සලා වම ඉස්සලා ඉවරයි. ඒ නිසා අපිට කවදාකවත් වමේ මුලැමැදාක බැලුවොත් දකුණ බලන්න බෑ. දකුණේ මුලැමැදාක බැලුවොත් වම බලන්න බෑ. මේ දෙක යන්නේ හරිම චපල තාලයකට. යම් කිසි කෙනෙක් වම ඉවර වෙනවත් එක්කම දකුණ තමයි හරි බලන්න ගියොත් වැටෙන්න ඉඩ තියෙනවා. බැලන්ස් එක නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ තරම් අපි මේ දවසවල කොච්චර පියවර මාරු කරත් එක පියවරක මුලැමැදාක පිළිසිතුව දැක ගන්න හිතලා තියලා නෙවෙයි මේ නාටකම අපි නටවන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන නිසා හොඳට මේකේ අඩු කරපන් නැත්නම් කරන කෘත්‍ය අඩු කරපන් සතිය පුළුවන් තරම් වැඩි කරපන් වැඩි කළ සතියෙන් යුක්තව මේ එකක් අල්ලන්න බලන්න ඔය ජීවිතය උප්පත්තිය සහ මරණය වගේ මොකද්ද අංජබජල් එකක් කරා තමයි ඔය පියවරක් සිද්ධ වෙන්නේ ඒකට දකුණ ඉස්සෙනකොට සහ වම බර ගන්න වෙලාවේදී කොහෙද සතිය තියන්නේ කියලා අහුවොත් කාටවත් උත්තර දෙන්න බෑ මොන විදියෙන්වත් උත්තර දෙන්න බෑ. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි කරත්ත රෝදක කරත්ත රෝදේ බොස්කෙදී ඉඳලා ඒ අර දුවනවානේ. ඒ අරහරා වටේ නේමිය කරත්තේ වටවලල්ල කියනවා එක වෙලාවකට බරගන්නේ එක අරයයි. නිසා සර්වඥාන්සේ ඒකාරෝ කියන නම පාවිච්චි කරන සතියේද. බර බර දරාගෙන ඒ කාර්යය. ඒ අරේ ඉඳලා ඊගවරේට බර මාරු වෙන හැටි බලන්න නේමිය හරහා. රෝදේ මාරු වෙනකොට පුදුමාකාර සම්ප්‍රේෂණයක් සිද්ධ වෙන්නේ. බයිසිකල් එකේ එක ස්පෝක් එකක බර තියෙන ඊට පස්සේ පොඩ්ඩක් එහාට යන ඊගා ස්පෝක් එකට මාරනවා. ඊගා ස්පෝක් එකට මාරු වෙනවා. අන්නේ කටයුත්තේදී ඒ ක්‍රෝත් කරත්තරෝදයක් හදන විනය කරන බැලන්ස් එක. ඒක ලියලා කරත්තයක් කරකිනකොට අක්ෂයේ තියෙන බර පොළොට සම්ප්‍රේෂණය කිරීමේදී අරෙන් අරේට අරෙන් අරේට මාරු යන ගමන ඒ වගේමයි සංසාරේ. ඒක නිසා මේ ඒ ගිය නිසා මම මේ මතක් කරන්නේ දුක්ඛ සංසාර දුක්ඛ කියන මේ ක කියන වචනේ ඇවිල්ලා තියෙන අක්ෂය කියන පදයෙන් කියලා විස්තර කරනවා. කරත්තේ අක්ෂය මේ බොස්කෙඩි හරහා යන ඇක්සල් එක කියලා කියන්නේ අක්ෂය කැරකෙනකොට පුදුමාකාර කැරකිල්ලක් නේ කැරකෙන්නේ මුළු බර දරාගෙන අඹරවාගෙන යනකොට එතන කැපෙනවා, තද වෙනවා, ආගිරි ගන්නවා. ජීවිතේ හැම සංසිද්ධියක්ම ආගිරි ගන්නවා. ජීවිතේ හැම සංසිද්ධියක්ම කැපිලා. ගෙවි යෑමක්. ඉතින් ගමනක් නැහැ එක තැන හිටියොත්. කරත්තයක් හදන ඕකට මොනවද මේ මුරුකුයි කරන මිනිස්සු කරත්තේ නැතර කරන මුරුකුයි කරන්නේ. හැබැයි ඉතින් මොකක් වෙලාවට ආපහු යනකොට අරගෙන යනවා. අපි කියන්නේ දුවන ගිරි හෝටල් කියලා. ඒ හොටලේ නතර කරන දැන් හොටලේ බිස්නස් එක. ඊට පස්සේ එහාට යනකොට අර කරත් කැපි කැපි තමයි යන්නේ. ඒ නිසා අපි කතා කරන, වැය කරන එක චිත්තක්ෂණය ආසා මෙක්ඛ කියන දුක්ඛ දුකසේ දරාගෙන අඹරවගෙන යන ගතියේ උප්පත්තියේදී කියලා විශේෂ ලේසියක් පහසුවක් නැහැ. ජරාවේදී කියලා විශේෂ ලේසි පහසුවක් නැහැ. මරණයේදීත් නැහැ. නමුත් අපිට චිත්ත රූපයක් මාලා පේනවා. අනේ බබෙක් හම්බ වෙනකොට යේසුස් වහන්සේ දරුවා උපදිනකොට තුන් දෙනෙක් ඇවිල්ලා තියෙනවා මේ සාන්තුවරු කියලා කියන්නේ නැහැ වරන්ට මේ පඬිත කට්ටිය ඇවිල්ලා ඉතින් හරි ලස්සන දර්ශනයක් ගවමඩුවක් හදාගෙන ඒ උපත්ති පිළිබඳව අපි සන්තෝෂ වෙනවා නමුත් ඇත්තටම බැලුවොත් මේ උපත්ති අවස්ථාව මරණ ජරා අවස්ථාව මරණ අවස්ථාව ඒ වගේ කිසිම තැනක නෑ හරියට එක අරයක ඉඳලා අනික් අරයට මාරු වෙනකොට ඒ කරත්තේ ආංගිරි ගාගෙන යනවා වගේ මේක තියෙන දා බලනකොට මේ උපත්ති જાතියේ තියෙන සුභේ මොකද්ද එතන මරණයේ තියෙන අසුබේ මොකද්ද? මම තන්නේ කරම අවුරුදු 6ක් ගියාට පස්සේ අපේ ඔළුවට ආපු පටලවිලක් නේ. අවුරුදු 6 වෙනකන් අපිට 6 අතර තේරෙන්නේ නැති කාලේ ඔය කිසි ප්‍රශ්නයක් නෑ. 6 අතර තේරෙන පටන් ගත්තට පස්සේ ජාතිට හොඳයි කියන ජරා මරණට හොඳ නෑ. ඉතින් මේ දෙක තියෙන තාක්කල් අපි මේ අලුතෙන් ඇති කිරීම පිළිබඳව ඒක මම කරන දෙයක් අනුන් කරන දෙයක් කියලා අයිතිවාසිකම් කියන නිසා මම ජරා මරණ ගැන කියන මම කරපෙකුත් නෙවෙයි අනුන් කරපෙකුත් නෙවෙයි අදිච්ච සමුප්පන්නත් නෙවෙයි හේතුපටිච්ච සම්පූ හේතුපටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්චති කියනකොට තේරෙන්නේ නැහැ ගැඹුරුයි නේ ගැඹුරුකම තියෙන බලන්න ඕනේ නැති නිසා අඩු ගන්න මරණේ පැත්තක දාලා පොඩ්ඩක් බලන්න මේ ආශ්වාසයක මුල සහ මැද අග අපේ හිත හීන දාඩිය දානවා සැලෙන්න පටන් ගන්නවා සක්මණේ විසු කරනවා. බඩ බොක්ක අබරවගෙන එනවා. වමනේ කරන්න වගේ ඔය ප්‍රස්වාසයේ අන්තිම කෙලවර බලන්න යනකොට. ආශ්වාසයක කෙලවර බලන්න අමාරුයි. ප්‍රස්වාසයේ කෙලවර බලන්න ලේසි. ඒ නිසා පිම්බීම හැකිලීම බලන කෙනාට හැකිලීමේ අග බලන තැනට ඉල්ල කරගෙන ඇහක් පිට ඇහක් යන බලාගෙන හිටියොත් ගෙවෙන හැටි ඒ දෙතුන් සැරේ එහෙම බලනකොට මේක කරකවන්න පටන් ගන්නවා. තමන්ගේ අර සමබර භාවය නැති වෙලා යනවා. නමුත් ਸਰවඥයන්සේ සඳහන් කරනවා ඒක අමාරුයි. හැබැයි අපේ හිත ආශාවෙන් බලනවා හට ගන්න හැටි. ඒ නිසා හට ගන්න හැටි බලලා බලලා බලලා බලලා සත්‍ය සමාධිය හොඳට දියුණු කරලා කරලා කරලා. ආන්නේ දියුණු වෙච්ච සත්‍යයන් සමාධියෙන් ඒකේ ගෙවන් වෙන පැත්ත බලන්න. ගෙවන් වෙන පැත්ත බලන්න ගියාට පස්සේ එතනදී අපි මායා කරන හැටි උදාහරණයක් වශයෙන් කියනවනම් අපි ආස්වාද ප්‍රසවාස දෙක දෙකම සංසිද්ධ වෙලා හෝ එහෙම නැත්නම් ආස්වාසේ සංසිඳීම සහ ප්‍රසවාසේ සංසිඳීම කියන සංසිද්ධිය ගත්තොත් මට විස්තර කරලා දෙන්න ඉඩ දෙන්න මෙන්න මේක ප්‍රසවාසයේ ගෙවන් වෙනකම් ගෙවෙන අවස්ථාවේදී කාය ප්‍රසාදේ වායෝ පොට්ටබ්බ ධාතුව හැපීම නිසා ඇති වෙන මේ කාය විඥානයේ හරහා තමයි අපි අරමුණු කරගෙන යන්නේ. මම නැවතත් කියනවා හුස්ම රැල්ල නාස්පුඩුවේ අග ගෙවම් කරගෙන ගෙවිගෙන යනවා. දැන් මේක ඉවර වෙයි. ඉවර වෙන වෙලාව. ඉවර වෙනකම්ම කාය ප්‍රසාදය තමයි ඒ ඒ විඥානේ පහළ වෙන්නේ. ඒකට අපි කියනවා කාය විඥානය කියලා. නමුත් යම් තැනකදී කාය විඥානෙට ඉල්ලගන්න අල්ලගන්න බැරුව ඉන්න බැරුව අරමුණ ගෙවෙනවා. ගෙවුනට පස්සේ අනිවාර්යයෙන්ම විඥානේ මනෝ විඥානේ බවටපත් වෙනවා. මනෝ විඥාන බත්තලා එතන තියෙන ධර්මතාවය දකිනවා. ඊට පස්සේ ප්‍රස්වාසය පටන් ගන්නකොට ආය කාය විඥානයේ බවටපත් වෙනවා. කාය ප්‍රසාදය අල්ලනවා. වායෝ ධාතු අල්ලනවා. නමුත් කොච්චර සැලකිල්ලකින් බලන්න වෙයිද? කොච්චර උනන්දුවකින් බලන්න වෙයිද? මේ කාය විඥානයේ තිබුණ විඥානයේ මනෝ විඥාන තත්ත්වයටපත් වෙලා නැවතත් කාය විඥානයේ බවටපත් වෙනවා ආස්වාසය හරහා ප්‍රසවාසය හරහා ආස්වාසයට යනකොට. නමුත් කවදාවත් අහුවෙන්නේ නැහැ. පේන්නේ හරියට මේ අතරමැදි මොනවද හැලහැප්පිල්ලක් වුණා. හුස්මෙද හිත තිබ්බේ අරමුණේද හිත තිබුණේ නාසිකාග්‍රේද හිත තිබුණේ එහෙම නැත්නම් ඒ අතරමැද මේ ආයතන වශයෙන්, ద్వාර වශයෙන්, ආරම්මන වශයෙන් මේ ලොකු පටලවිල්ලක් වෙනවා. ඒක අල්ලා ගන්නවට හිත කැමති නැහැ. ඒක අල්ලා ගන්නවට මේ විඥානයේ මායාව කැමති නැහැ. ඉතින් ඒක නිසා ඒක අල්ලන්න වෙන්නේ ප්‍රයෝගී. ගෙවෙද්දි ගෙවෙද්දි බලාගෙන ඉන්න ඕනේ දැන් මේ වෙන නිදර්ශනයක් ගත්තොත් අපි සක්මන් කර කර සක්මණ කෙලවරට ගිය වෙලාවේදී එකපාරට අපේ හිත කාය ප්‍රසාදයේ තිබුණ හිත චක්කු ප්‍රසාදයට මාරලා රූපයක් කුරුල්ලෙක් දකින්න අවස්ථාව වෙනකොට පුළුවන් වෙයිද අපිට මේ ద్వාරේ මාරු වෙන්නේ නැති අල්ලන්න කාය ප්‍රසාදයේ තිබුණ හිත චක්කු ద్వාරයට ගිය හැටි කාය ද්වාරයෙන් චක්කු ද්වාරයට යනවා කාය ප්‍රසාර කාය විඥානේ මනෝ විඥානය බාටපත් වෙනවා. ඉතින් ඒක අල්ලන්න බෑ මොකද දකින්න රූපේ තරම් ප්‍රියයි. ඉතින් ඒක දිහා කටත් අරන බලා එනකොට මේ වෙච්චි හැල හැපිලා අහුවෙන්නේ නැහැ. ඒ වගේ තමයි ආශ්වාසය ගෙවම් කරලා ප්‍රශ්වාසයට යනකොට එතන ඇතිවෙනේ සියුම් මාරුවේදී මේක මේ මානසික මායාවක් මෙතන තියෙන්නේ විඥාණය කැමති නෑ කාය ප්‍රසාදේ චිත්ත පොඩ්ඩකට අමතක කරලා කාය ප්‍රසාදේ මරලා නැවතත් මේ මනෝ ප්‍රසාදයට ගිහිල්ලා ආය කාය ප්‍රසාදයට එනවා කාය විඥානයේ මනෝ විඥානය බාඩපතලා ආය කාය විඥානයක් වෙන බව පෙන්වන්න දෙන්නේ මකාගෙන යනවා අන්නේ මැකිල්ල තමයි සත්ත්ණාවෙන් කරන්නේ මේ දෙක ගැට ගන්න එක තමයි තණ්හාවෙන් කරන්නේ ඒක නිසා ඒක දැකීමට බයට කියනවා කෙලස් කියලා ඒක දකින්න ඇති වෙන චකිතර කියනවා මාර බලවේග කියලා මාර සේනාව කියලා ඉතින් එතෙන් කිට්ටු කරනකොට අපි මාරයට නිකන් මූණට මූණ දැම්මා වගේ මේක හුස්මක මම දන්නවා ඇත්ත වශයෙන්ම මේ වගේ ගැඹුරු එහෙම නැත්නම් සූක්ෂම විග්‍රහයක් ආධුනිකයෙකුට උගාවක් බරපතලයි. නමුත් මම ඒකට ආධුනිකයෙකුට වුණත් නැත්නම් ටිකක් භාවනා කරපුවොත් තේරෙනවා මේ ආස්වාසික මුල තියන්න පැත්තක ප්‍රස්වාසයේ මුල තියන්න පැත්තක උදේට භාවනා කරනකොට ආස්වාද ප්‍රස්වාස දෙකම ගෙවෙනවානේ. නොදැනෙන තැනට යනවානේ. අන්න එතනදී අල්ලාගත්තොත් ඒ නොදැනෙන තැනේදී කාය ප්‍රසාදයේද හිත තියෙන්නේ මනෝ ප්‍රසාදයේද? අපි දන්න වචන ටිකක් මම මේ පාවිච්චි කරන්නේ. මනෝ විඥානයක් වශයෙන්ද මේක පෙනී හිටින්නේ? කාය විඥානද කිව්වේ තවගත ප්‍රශ්න මතයි. අපිට රූපයක් පේනවා ගහක් වගේ. ඒක ඇත්තටම ඇහි චක්කු ප්‍රසාදයට අහුවෙච්ච රූපයත් මෙතන පේන්නේ මනෝ ප්‍රසාදයට අහුවෙච්ච මනෝ විඥානයට අහුවෙච් රූපයක්ද කියලා හොයන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම කරකවල අතාරිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ අන්න ඒ නිබ්බාන ගාමී ප්‍රතිපදාව. එහෙම නැත්නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය අහුවෙන්න නම් ඒකට හිතේ තියෙන මේ සතියත් සමාධියත් ධර්ම ටික අපි පුරුදු කරන්නේ ගෙවෙන දන බැලිම නෙවෙයි හට ගන්න දන බැලිම. ඒක නිසා ඕනෑම අරමුණක 1 2 3 මුලැමැදාක ගත්තොත් සර්වචන්සිකේ න්‍යායක් තියෙනවා. අපි ඒක විසඳගන්නේ 2 1 3 කියන ක්‍රමය. අනිදර්ශනයක් වශයෙන් කියනවා ඉස්කෝලේ මේ තෑගි දෙන වෙලාවල් වලට මොනවාද වාරාන්ත පරීක්ෂණ නැත්නම් අවුරුද්දන්ගේ පරීක්ෂණ විභාව පළවෙනියට පඩිපෙලක් හදලා උඩපට නගනවා දෙවැන්න මෙතන තියෙනවා තුන්වෙනි මෙතන පළවෙනියට පළවෙනි චාන්ස් තියෙනවා දෙක තුන තියෙනවා අර හදන ස්ටේජ් එක දැකලා තියෙනවා ආහනේ සෙල්ලමක් තියෙන. ඒකේ හදලා තියෙන්නේ දෙක එක තුන. අහුවෙන්නේ ඕනම දෙක හැර හටගත්ත ගොරෝසු වෙච්ච අරමුණ විතරයි අපිට ගොදුරු කර ගන්න පුළුවන්. අසත්‍යමත් සංවරයක් නැති පුරුදු වෙන මනසට අහුවෙන්නේ හැදිච්ච දේ. ප්‍රශ්නයක් නැහැ. බලාන ඉඳලා ඉඳලා ඉඳලා ඒ සංවරය ඇති කිරීමට සතිය තීක්ෂණ බව ඇති කරන සර්වචන්සය සඳහන් කරනවා මුලට අදින්නේ කියලා. මුලට අදින්න තමයි යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ. මුල පුරුදු වෙන්න පුරුදු වෙන්න මේ හිත පුදුම කර්මන්නේ භාවයකට එනවා. පුදුම තිරියම් භාවයකට යනවා. පුදුම අවදි භාවයකට එනවා. පුදුම සතිමත් භාවයකට එනවා. අනේ සතිමත් භාවයට ආවට පස්සේ සර්වචන්සිකන යාට අග නොදක ඉන්න බෑ. අග දකින්න පටන් ගන්නවා. ඒ අග මේ ක්ෂය වීම, වැය වීම, Nirodhe තමයි Nirodha ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ. ඉතින් සමේ ජාති, ජරා, මරණ කියන එකේ ජාතියක හට නොගැනීම විනිශ්චය වෙන්නේ මරණ මොහොතේ. ජාතිය හට ගන්න වෙලාවේදී ජාතිය වළක්වන්න බෑ. ඒකට විශාල මේ අධිච මේ පටිච්චසමුපාද ක්‍රමයට වැඩේ ගැස්සිලා ඉවරයි. අපි දවස් අවුරුද්ද පුරාම, දවස පුරාම, ජීවිතේ පුරාම බහන කළ මරණ චිත්තක්ෂණයේ ආයෙ කොක්ක ගහන්න නැති වෙන්නේ. මරණදී හොඳට බලන්න ඉන්න ඕනේ කලකොල වෙන්නේ නැතුව. තක්කුමුක්ක වෙන්නේ නැති. ඉතින් කෙලස් වලින් කරන්නේ මාර බලවේ කරන්නේ ඒ වෙලාවේදී තක්කුමුක්ක කරනවා. තක්කුමුක්ක කරුවට පස්සේ අපිට මොනවා හරි ගංගේ ගාවේ නැහැ මෙන්න පිටුර ගහILLෙන්න වගේ මොකක් හරි එකෙල්ලෙන්න. දැන් සරුවචන්නාංශිකේ ක්‍රමයේ තියෙන සරුවචන්නාංශේ පිරුණම් පාන වෙලාවේදී චතුත්ථ ධාන සමවදිනකොටම හාමුදුරු ටික අඬන්න පටන් ගත්තලු අයියෝ උස්ම ටික ගියයි කියලා. අනුරුද්ධාංශෝ කියලා දෙනවා කෑව ගහන්න එපා. තාම ඉන්නේ චතුත්ථ ධානය. ඊට පස්සේ ටික වේලාවක් ගියාට පස්සේ ආනන්ද ආමඳුරෝ මේ කවුද? අනුරුද්ධ ස්වාමීන් කොමෙන්ටරිස් දෙන්න පටන් ගත්තා. ඕන්න තුනට ආවා. ඔන්න දෙකට ආවා. ඔන්න එකට ආවා. ඒකට ආයේ හුස්ම. ඊට පස්සේ ඉතින් හුස්ම ගිලන බට ඔන්න දැන් නම් ඉවරයි නැති. සර්වචනාංශේ රාහුල පුංචි ස්වාමීන් වහන්සේට කිව්වේ මොකද්ද? රාහුල මේ ජීවිතේ ජීවත් වෙනකොට උඹ හරියට ආස්වාද ප්‍රසවාසය දැකලා තියෙනවා නම් ආස්වාද ප්‍රසවාසයේ 11 ආකාර දැකලා තියෙනවා නම් චාරිමක පස්වාස පිජ්ජ චානිතෝ නිරුද්ධන්ති කියලා තියෙනවා. උඹට යන අන්තිම ප්‍රසවාසයක් දැක දැක දන දත යනවා. එතෙන් දුව වග බලා ගන්නවා. තක්කු මුක් වෙලා මොනවාක්වත් අල්ලන්න එපා. ඔය අරමුණක ඉඳලා අරමුණක් නැති තැනටයි යන්නේ. කාය විඥානයේ තිබුණ විඥානයේ මනෝ විඥානයටත් බහිනවා. කාය ප්‍රසාදේ අතහැරලා මනෝ ප්‍රසාදයට බහිනවා එතෙන්දි කලකොල වෙන්න එපා හොඳට ඒක දිහා සතියෙන් බලන ඉන්න ආය මොකක්වත් ඇල්ලුවේ නැත්තම් තමයි මරණය වෙලාදී තමයි තීන්දුව වෙන්නේ ආ જાතියක් නැහැ කියන්නේ. එහෙම නැතුව මේ කොන්ට්‍රසෙප්ටිව් දාලා බබාලා හම්බෙන්න නැති වෙන්න නතර කරන එක නෙවෙයි જાති නැති කරන්නේ. උපතිවාන ක්‍රමවලින් නෙමෙයි කරණ තියෙන බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙච්චේ මරණය හොඳට අවබෝධ කරගන්න. හැම වෙලාවෙම මරණ අනුසුතිය වඩන්න. හැම වෙලාවෙම කායනුපස්සනාව කරන්න. හැම වෙලාවෙම වයානුපස්සනාව කරන්න. හැම වෙලාවෙම නිරෝධානුපස්සනාව කරන්න. කිවෙන කිවෙන ආස්වාසිය පාස, කිවෙන කිවෙන ප්‍රස්වාසිය පාස, කිවෙන කිවෙන ආස්වාස් ප්‍රස්වාස දෙක පාස. උඹට මරණයේ පුංචි අවස්ථාවක් අත්දැක ගන්න පුළුවන් හැබැයි සහලවන. බය හිතෙනවා. කීන්දාලිය දානවා. එපා වෙනවා. නිින්දට වැටෙනවා. සැක උපදවනවා. ඉස්සරහට යනද පස්සට යනද කියලා ප්‍රශ්න මතුවෙනවා. නමුත් ඒකෙන්ම දැනගන්න පුළුවන් දැන් අපේ මේක සහලවලා තියෙන එක. කෙලස් ටික සහලවලා තියෙන්නේ මායя බය වෙලා ඉන්නේ කියලා. අන්න ඒකදී කාගෙන ඉදිරියට යන්න ගියොත් මේ ජාතිය කියන එක සුභයක් වශයෙන් ගන්න ජරා මරණ කියන එක අසුභයක් වශයෙන් අරගෙන තියෙන පාටලාවිල්ල හරහම ඒකම අවබෝධය සඳහා සිද්ධියක් කරගෙන ඒ සම්මුති මරණයේ පුංචි අංශුවක් අංගයක් වශයෙන් අරගෙන ආස්වාසයක් ප්‍රස්වාසයක් චීන කන්නඩයක් දාලා වගේ එකේ මුල මෙහෙමයි මැද මෙහෙමයි යක මෙහෙමයි කියලා හොඳට බලන්න හිටියොත් තමයි තේරෙන්න පටන් අරගනි ඇයි ඒක බලන් ඉන්න බැරි ආස්වාසයේ ගෙවීමකදී හෝ ප්‍රස්වාසයේ ගෙවීමකදී හෝ ආස්වාද ප්‍රස්වාස දෙකම ගෙවෙන අරමුණක ඉඳලා අරමුණක් නැති තත්ත්වයටපත් වෙනකොට අපේ හිත බුද්ධම විදියට කොට දාපු මහලුවෙක් වගේ සැලෙනවා අපේ හිත කැමති නෑ ඒ தත්ත්වය දකින්න. ඉතින් ඒක නිසා අපි මරණයට සූදානම් නෑ. මරණයට යනකොට අපි පෙරහුරුව කරලා නෑ. නමුත් මේක හොඳට පුරුදු කරපු කෙනාට තේරෙනවා කවදා හරි හිතට විස්රාමය කියන එක, හිතට හුදකලාව කියන එක, හිතට විවේකය කියන එක ලැබෙන්නේ ආස්වාසේදියා හෝ ප්‍රසවාසේදියා හෝ නැත්නම් ආසර්වසාරදකදියා බලා ඉඳලා ඒක සම්පූර්ණ ගෙවෙනකම් අරමුණක ඉඳලා අරමුණ නැත්තන්ට යනකම් කියන්න පුළුවන් තරමට කියන්න බැරි තැනට යනකම් දන්නා තැන සිට නොදන්නට තැනට යනකම් නොසැලී බලන් ඉන්න පුළුවන් නම් අලුතෙන් කැලි දාන්න නැතුව ඒ මනුස්සයා හැමදාම මරණානුසුති උග්‍ර අවස්ථාවක් තීක්ෂණ අවස්ථාවක් කරනවා ඒ මනුස්සයර තමයි බුදුජාණන් වහන්සේ අර රාහුල කුමාරයාට කිව්ව විදිහට ස්වාමීන් වහන්සේට වගේ මරණ චිත්තක්ෂණයේ මේ ඔක්කොම ගෙවම් කරන යද්දී කලබල කරන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒක ඔය ටිකක් ඔය දැනට අර තියෙන මරණාසන්න වෙලාවේදී අත්දැකීම් පිළිබඳ තියෙන විශාල පරිශ්‍රණ වල අත්දකලා තියෙනවා, පෙන්නලා දීලා තියෙනවා. ඒක ඇත්තට මැරෙනවා වගේ වුණාට මැරෙලා නැහැ. සමහරු heart attack එකක් එද්දී ඒක දිහා බලාගෙන ඉඳලා heart attack කිසියම් කරදරයකට ගොඩාපු අවස්ථාවල් ඒ ඔක්කොගම තියෙන්නේ ගොඩ එන්න පුළුවන් අවස්ථා අපි නැති කරගන්නේ තක්කු මුක්කු වීමාරා. මෙන්න මේ තක්කු මුක්කුවට තමයි කෙලස් කියන්නේ. මේ දකුණු කොට තමයි මාර බලවේග කියන්නේ. ඉතින් අපි මේ භාවනාදී කරන්නේ ඒවා ටික ටික ඉඳරලා අර හිතේ දැරීමේ ශක්තිය, ඉවසීමේ ශක්තිය, ජාතියේදී මරණයේදී සමාන හිතකින් බලන්න. එනත්තම් ජාති ජරා මරණ මුලැමැද අග සමාන හිතින් බලන නිසා විපස්සනාවට දෙනවා අර්ථකතනයක් ඕනම දෙයක මුලැමැද අග බලන්න පුළුවන් එක විපස්සනා. ඕනම දෙයක මේකෙන් කොටසක් විතරක් බලලා පඬිතකම් කතා කරනවා තක තීරුකම කියලා කියනවා. නිසා ලෝකායත વિશે කිසිම තැනක කවුරුවක්වත් මේ තුන දැකලා නෙවෙයි කතා කරලා තියෙන්නේ. ඒ නිසා සර්වචන්සේ ඒක බැහැර කරනවා. ඒක අනුන්ට වාසනට උඹට වැඩක් නැහැ. ඒ නිසා උඹට බලන්න ඕනේ නම් මේ නිතර විසිදුවන සීත්‍යයක් වම දකුණ ආශ්වාස ප්‍රශ්වාසයේ පුළුවන් තරගේ පට කරන ආණ්ඩු මට්ටු කරන කීකරු කරන කියන මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි කියලා බලන්න පුළුවන් වෙනවනම් ඒ තුලම මේ ජාතිය නිසා ජරා මරණ වෙනවා මේකේ කොටසක් හොඳයි කොටසක් නරකයි කියලා දෙන පටලවිල්ල හරි හැටියට දැක්කොත් ඒ හරහාම අපිට ඒ ඊතර මැද තියෙන දුර්ල පුරුක ඒ දුර්ල සංදිස්ථානේ කඩලා දානවා. ඉතින් ඒක ධර්මදේශන හමාරකන් ඉසලා මම කියනවා බුද්ධාගංකාරයේ වශයෙන් දන් දුන්නට මෙතෙන්ට අපේ ආලෝකයක් වැටෙන්නේ නැහැ. සිල් රැක්කට මෙතෙන්ට ආලෝකයක් වැටෙන්නේ නැහැ. සමත භාවනා කරාට මෙතෙන්ට ආලෝකයක් වැටෙන්නේ නැහැ. දනොත් දීලා සිලුත් රැකලා සමතත් කරලා හරියට මෙතෙන්ට ටෝච් එක ගහලා බැලුවේ නැත්නම් ඔය සිද්ධිය ඉබේ සිද්ධ වෙන්නේ. ඒ මොකද හේතුව අපි ඒක දකින්න කැමති නැතිකම. ඒක තර්ජනාත්මකයි. ඒක අභියෝගශීලී. ඒ නිසා මම ධර්මදේශනා නතර කැමෙන් මතක් කරනවා මේ සියලු දෙනාටම ඒ තමන් දන් දුන්නා සිල් රැක්කා සමත භාවනා කරා විපස්සනා භාවනා කරා ආදී වශයෙන් කියන මේ අත්දැකීමෙන් මේ විදිහට බලලා ඒ ආස්වාස් ප්‍රස්වාස සම්පූර්ණයෙන් ගෙවන් වෙන වෙලාවක හෝ නැත්නම් ආස්වාසික නිමා වෙන වෙලාවක හෝ සක්මනක් කබන තමන වෙලාවේදී ඒ හැම එකකම මේ සිද්ධිය එකකින් එකට මාරු වෙන සංසිද්ධි සංදිස්ථානයේට හොඳට සති ආලෝකයේ යොදලා සැලීමකින් පැකිලීමකින් නැතුව හිත ඒකාග්‍ර කළ සමාධියෙන් යුක්තව බලාගෙන යා ගැනීමට මෙතෙක් සියලු දිනාටම තියෙන අත්දැකීමත් ධර්ම ඥානයත් එකසේ හේතු ආසනා වේවා අද ධර්ම දේශනාවත් ඒකටම හේතුවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැවත කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා ඉතින් අපි අද මේක දවසේ වැඩපිළිවෙලේ අවසාන අංකය නිසා අපි මේ වෙලාවේදී සම්ප්‍රදානුකූලව සංවිධානය කරන ලද සියලු දෙනාටමත් ඒ වගේම අපේ ඥාති බින්ස ආදී සීපත් කර ගැනීමත් අපගේ ප්‍රාර්ථනා සීපත් කර ගැනීමත් කියන අදහසින් එත්තාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමෙන් අත පුණ්‍යානුමෝදනා ශීර්ෂයෙන් මුචා ශීර්ෂයෙන් ගාථා සජ්ජායනා කිරීමෙන් මේ දවසේ වැඩ කටයුතු නිම කරමු කියලා මම යෝජනා කරනවා. ඒ නිසා සියලු දෙනා මතක් කරගන්න ඕනේ. විශාල පිරිසකගේ ලොකු කැපවීමකින් තමයි අපිට මේ වගේ භාවනා වැඩමුළුවක් සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තෝ ඒ සංවිධානය කරපු හරියෙන් ඇත්තට වැඩියෙන්ම දකින්නේ මම. අනික ඒ කරන ඇත්තෝ දන්න ඇත්ත තමයි. ඒ නිසා මට තේරෙන්නේ මම දන්නවා ඒකෙදි තියෙන මේ බරපතල කම. ඉතින් ඒ ඇත්තෝ ඒක මහලකට ගණන් ගන්න නරකයි ඊට වැඩිය නොපෙනෙන නැත්තු ගොඩාක් උදව් කරන නිසා තමයි මේ වැඩි වෙන්නේ. පේන පේන නැත්තු කරනවා බරපතල වැඩක් හදිනවා නොපෙනෙන නැත්තු විශාල රාශියක ලොකු සමායෝජනයක් වෙනවා කරන නිසා අපි මේ වෙලාව අපි දවසේ යම් තාක් මේ බණ භාවනා යෙදී ගත කරලා දාන සීලාදී වලින් ගත කරලා ලබාගත් කුසලයක් වෙනවනම් පෙනී නොපෙනී අපිට උවත්සා උදා කරපු සංවිධානයෙන් උදා කරපු සීල දිනාට මේ කුසල එකසේ හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් පවත්වනවා. ඒ වගේම අපි එක එක කෙනෙක් විශාල ඥාති પરම්පරාවක් නියෝජනය කරනවා. ඉතින් අපි සම්ප්‍රදාන කූල ඒ වගේ අපි හොඳ පිනක් රැස් කරගත්ත වෙලාවේදී ජීවත් වෙන්නා වූද ජීවත් ජීවිතයෙන් අයින් වෙතා වූ ඥාතීන් ජීපත් කළා. අපි අතන පින්පමුණන අපි ඒ වෙනුවට ඒකේ අංකයක් විතර අපි ආරාධනා කරමු. ඉන්නා වූ ඒවා මේජා වූ හෝ වේවා සියලු දිනාටම අපි පින කරන හැටි කරන දිහාවට හිතගත යොදා ගන්න පින් ලැබේවා. එයත් මේ පින දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදුකාරයක් පවත්වනවා. ඒ වගේම අපිත් මේ විශාල කැපකිරීමකින් මේ කරගෙන යන වැඩපිළිවෙලේ මේ රැස් කර ගන්නාලාද මේ ඇති හැටි දැකීමේ ඥාණයෙන් අප අපටත් බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා විසින් සපයි සුන්දරයි සාන්තයි දේශනා කරන ලද ඒ යථාභෝධයේ පිණසම අපටත් මේ කුසල හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා. ඒ අදාසින් අපි ඊත්තාවතා ചാති ගාථා සජ්ජහනා කිරීමේ දවසේ සම්ප්‍රදාන කුල වැඩ කටයුතු වල නිමාව සටහන් කරමු. ittavataca gammehi sambataṃ puñña sampadaṃ sabbe jīvānumodantu ittavataca gammehi sambataṃ puñña sampadaṃ sabbe bhūtānumodantu sabba sampatti siddhya ittavataca gammehi sambataṃ puñña sampadaṃ සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා ජීවානාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අප අපගේ ප්‍රාර්ථනා ගාථා වශයෙන් හිමිනා පුඤ්ඤ කම්මේන ගාථාව. හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු. ගමෝ හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය සාදු සාදු සාදු